තෙරුවන් සරණයි හැම දිනාටම අද 2019 වර්ෂයේ මාර්තු මාසයේ 14 වෙනිදා බ්‍රහස්පතින්දා දවස. ඉතින් අද දවසේදීත් සුපුරුදු පරිදි හැම බ්‍රහස්පතින්දා දිනයකදී මෙන් නව ශ්‍රීලන්තයේ සිට මෙම දම්සභා මණ්ඩපයට වැඩම සිටිනවා වන්තේ ජිනාලංකාර. ඉතින් උන්වහන්සේගෙන් අභිධර්මයේ අසා දැන ගැනීම සඳහා අද දවසේදීත් අපට සුපුරුදු පරිදි එකතු වෙන කල්යනා මිත්‍ර පිරිස මේ අවස්ථාවේදී එකතු සිටිනවා. ඉතින් ඒක මම මන් සියලු දෙනාට මතක් කර සිටිනවා ස්වාමීන් වහන්සේ විසින් දේශිත ඒ දේශනාවන් අපේ කල්යනා මිත්‍ර කමල් මහත්මයා පටිගත කරලා මට ඒවල තිබුණා. මං ගාව තිබුණ නැති දේවලුත් මං ඒව ඔක්කොම ඔබේ අද පිටාද ඊයදයි අප්ලෝඩ් කරලා තිනවා.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 සිත් නිවි යන ආකාරයට උතුම් වූ පිරිසුදු ආර්ය ධර්මයේ දේශනා කරන්නට හැකි දේශනා ඥාණයෙන් සමන්නාගත වූ සියලුම සත්වයන් නිර්වාණ ධාතුවට ගමන් කරනවාට කැමැත්තක් ඇති සරුවච්ච සම්මා සම්බුදු පියාණන් වහන්සේට මම සිරසන් වන්දන නමස්කාර කිරීමාගේ නමස්කාරය වේවා ඒ තථාගත සම්මා සංබුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන අද නිර්වාණ ධාතු නිර්වාණ මාර්ගය පෙන්වා වදාරන්නා වූ නිර්වාණ ධාතු වෙත ගෙනියන්නා වූ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයට මම নমස්කාර කරනවා වේ নমස්කාරය වේවා අෂ්ටාරි පුජ්‍යන මහා සංඝ රත්නයට මම සිරසින් වැඳ নমස්කාර කරනවා වේ নমස්කාරය වේවා බුද්ධ රත්නයේට ධම්ම රත්නයේට සංඝ රත්නයේට নমස්කාර කිරීමේ කුසල චේතනාවන්ගේ අනුභව බලෙනොත් බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ අනන්ත පරිමාණ ගුණ අනුභව බලෙනොත් අද මේ ධර්මයේ අසාගෙන කණ්‍යමාගෙන සිටිනා වූ පින්වත් හැම දිනාටම ඒ කාන්තේම මේ ධර්මය ඊටමත් මොහොතින් වැටහෙවා තේරුම් ගන්නට ලැබේවා අවබෝධ වේවා සෑම දිනාට මේ මානසිකාරයක් හැටියට පවත්වාගෙන ඒ වගේම ධර්මයේ තේරුම් අරගෙන සෑම දිනාට මුතුන් නිවනින් සැනසෙන්නට ලැබේවා නිර්වාණ අවබෝධය පිණිස මේ ප්‍රතිපදාවක් මාර්ගයක්ම වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් මම මේ පින්වතුන්ට අද කියලා දීමට යොදාගත්තු ධර්ම කාරණා ටික මතු කරලා දෙනවා. ඉතින් අපි ගිය අවස්ථාවේදී කතා කරේ පුරේජාත පත්‍ය පිළිබඳව. ඒ පත්‍ය ධර්මයන්ගේ ආකාර කීපයක් අපි කියලා දුන්නා. ඉතින් මේ මේක බොහෝම මේ නාම ධර්ම රූප ධර්ම පිළිබඳව කියලා දෙන දහම් කොටසක්. ඒ වගේම ඒ වගේ තිබෙන්නා වූ මේ එක එක ඒවට ඒ ධර්ම බලපාන විදිය කියලා දෙන ධම් කාණ්ඩයක්. අද මේ මේ කාරණෙන් අපි දැනගන්න ඕනේ එකක් තමයි හැම කෙනාම මතක තියාගන්න මේ පුරේ જાති ප්‍රත්‍ය පිළිබඳ විස්තර විග්‍රහ කරනකොට ධර්ම කරුණු තුනක් ඉදිරිපත් වෙනවා. ඒ තමයි ආරම්මන පුරේජාත ස්වභාවය වත්තු පුරේජාත ස්වභාවය ඊළඟට ආරම්මන පුරේජාත ස්වභාවය වත්තු පුරේජාත ස්වභාවය ඊළඟට ඒ ආරම්මන පුරජාත ස්වභාවයයි වත්තු පුරජාත ස්වභාවයයි දෙක අල්ලගෙන ඇතිව ඉදිරිපත් වෙන්නා වූ මේ පත්‍ය උප්පන්න ධර්ම කියන කාරණේ අපි මේ විදිහට මේක තේරුම් ගනිමු. මේ පෙම්මුතුන්ගේ අවබෝධයට හේතු වෙන ආකාරය මේ කියලා දෙන්නේ. උපකාර වෙන විදිහටයි කියලා දෙන්නේ. ආරම්මණයත් වස්තුවක් කියන දෙක ආරම්මණයයි වස්තුවයි කියන කාරණය නාම ධර්ම පහළ වීමට ආධාර වෙන උපකාර වන්නා වූ ධර්ම ස්වභාව දෙකක් නාම ධර්ම කියලා කියන ඒවා පේන දේවල් දැනෙන දේවල් නෙවෙයි පේන දේවල් අහුවන දේවල් නෙවෙයි රූප ධර්ම වගේ ආරම්මණය කියන එක නාම ධර්ම වලට කියන්නේ චිත්ත චෛතසික නාම ධර්ම කියන්නේ ඒවට අරමුණු වෙන දේවල් ඒක නිසා ආරම්මන ධර්ම වෙනවා වත්තු ධර්ම කියලා කියන්නේ ඒ නාම ධර්ම පහළ වීමට උදව් වෙන උපකාර වෙන බේස්මන්ට් එක නිස්සේ ධර්මේ වස්තුව වෙනවා. දැන් ඕක සරලව තේරුම් ගන්න පුළුවන් මෙහෙම චක්කු විඥානය පහළ වෙනකොට චක්කු විඥානයයි ඒ හා බැඳී පවතින පහළ වෙන චෛතසික ධර්ම ටිකයි තමයි නාම ධර්ම වෙන්නේ. ඒ නාම ධර්ම ටික පහළ වෙන්නේ චක්කු ප්‍රසාදය ආධාර කරගෙනයි ඒ වගේම චක්කු ප්‍රසාදය වස්තුව කරගෙනයි. එතකොට ඒ නාම ධර්ම ටිකට මතුවීමට බේස් එක වෙන භූමිය වන නිස්වේ වෙන්නා වූ ඒ ප්‍රසාදයට කියනවා වත්තු කියලා. එතකොට ඒ නාම ධර්ම වලට අරමුණු වෙන රූප වර්ණයට කියනවා ආරම්මණය කියලා. මේ දෙකම පුරේ જાත හැටියටයි ගන්නෙ. මොකද්ද? ආරම්මණයත් කලින් හට ගන්නවා චිත්තක්ෂණ කීපයකට කලින් වස්තුව කියන එකත් කලින් පටන් ගන්න. මතු වෙනවා. ඉතින් දැන් අපි මේ විදිහට කතා කරමු. එක පදයක් විස්තර විස්තර කරනවා. අරහ චක්කුම් අනිච්චතු දුක්ඛතු අනාත්තතු විපස්සති කියලා. එතකොට රහතන් වහන්සේ ඇස අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විපස්සනා කරනවා. රහතන් වහන්සේට පහළ වෙන්නේ මොන සිත්ද? රහතන් වහන්සේට පහළ වෙන්නේ මේ අර කාමාවචර මහා ක්‍රියාසිත. එතකොට මේ කාමාවචර ක්‍රියාසිතකින් ඔය ඇස කියන මේ වස්තුව ඇස කියන වස්තුව අරගෙන ඒක ආරම්භණයක් හැටියට අරගෙන ඒක මෙනෙහි කරන්නට යනකොට උන්වහන්සේට පහළ වෙන්නේ ඥානේ පිරිච්ච මෙනෙහි කිරීමේ විපස්සනා ගුණේ පිරිච්ච හොඳ කාමාවචර සිතයක්. ඒ සිත් මෙනෙහි කරන්නේ කලින් කලින් උන්වහන්සේගේ හිත පහළ වෙන්න කලින් පහළ වෙච්ච ඒ කර්මජ රූප. එහෙම නැත්නම් කර්මජ රූප එහෙම නැත්නම් චක්ඛු වස්තුව. චක්ඛු ප්‍රසාදයේ තමයි මෙනෙහි කරන්නේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්. මේ විදිහට මෙනෙහි කරගෙන යනකොට ඒ මෙනෙහි කරන්නා වූ ඒ සෝමනස මේ ඥාන සම්පයුත්ත කාමාචර සිත් තමයි ඇවිල්ලා මේ ධර්ම ඊළඟට ඒ ටිකට ඒ ටික පහළ වෙන්නේ පත්‍යුප්පන්න ධර්මයකට අනිත් ටික අර පුරේජාත ධර්ම ස්වභාවය ඒ තමයි වස්තුව චක් ඇස ඒ වගේම තමයි සෝතය මේ කන ඊළඟට ඝාන ප්‍රසාදය ඒ වගේම ජීවහ ප්‍රසාදය කාය ප්‍රසාදය ඊළඟට ඒ වගේම මේ වස්තු පහම ඇසද කනද නාසයද දිවද ශරීරය මේවා ඇවිල්ලා වස්තු වශයෙන් පහළ වෙන දේවල් රහතන් වහන්සේ මෙනෙහි කරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට. හැබැයි මේකේ මෙහෙම එකක් තේරුම් ගන්නට ඕනේ. අපි ඉස්සෙල්ලා කියපු කතාවක් තියෙනවා. ඒ තමයි මේවා අභ්‍යාකත ධර්ම හැටියට යන්නේ. ඇයි අව්‍යාකතයි කියලා කිව්වේ? අව්‍යාකතයි කියලා කිව්වේ රහතන් වහන්සේගේ ඒ පහළ වෙන්නා වූ සිත් ඇවිල්ලා කුසල සහගත සිත් ප්‍රමාණයක් නෙවෙයි. කුසල සාගත සිත් නෙවෙයි ඒවා රහතන් වහන්සේගේ ක්‍රියාසිත සියල්ලම අව්‍යාකෘත ධර්මයට පිටගැනෙන. ඒක නිසා අව්‍යාකෘත නාම ධර්මයන්ට ඒ සිත් වලට මේවා ආරම්මන පුරේජාත පත්‍යයෙන් පත්‍ය වෙනවා. ඒ වගේම තමයි රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසය, ස්පර්ශ. ඒ ඒවත් මෙනෙහි කරනකොට ආරම්මන පුරේජාත ස්වභාවයේ ඇති වෙනවා. අනිත් එක තමයි දැන් අපි හිතමු රහතන් වහන්සේ නම මේ උන්වහන්සේ නිෂ්කලංකව වාඩි වෙලා ඉඳගෙන Tamanගේ හෘදේ වස්තුව පිළිබඳව මෙනෙහි කිරීමක් ඒ වාගේම අරමුණු කිරීමක් කරනවා. ඒ හෘදේ වස්තුව පිළිබඳව අරමුණු කරනකොට මෙනෙහි කරනකොට ඒ අරමුණු කරන අවස්ථාවේදී පහළ වෙන නාම ධර්මයන්ට උන්වහන්සේගේ ඥාන සම්පයුත්ත ඒ ක්‍රියා සිත්වලට හේවත් අව්‍යාකත ධර්මයන්ට අරමුණු වෙන්නේ ඊට කලින් ටික වේලාවකට කලින් පහළ වී ඇති වුණා වූ අර හෘදේ වස්තු රූපයයි. ඒක මතක තියාගන්න ඕනේ අපි නිතරම නාම ධර්මයන්ට තිබෙන්නා වූ ආයස ප්‍රමාණයයි රූප ධර්මයන්ට තිබෙන්නා වූ ආයස ප්‍රමාණයයි අතර වෙනස්කමක් තිබෙනවා. ගිය සතියේත් අපි මතක් කළා ඊට කලින් මතක් කළා නාම ධර්ම 17 කතාවක් ඇති වෙලා නැති වෙනවා නම් රූප ධර්ම ඒ කාලය තුළ ඇති වෙනවා කියන්නේ එක අවස්ථාවක්. ඒක නිසා චිත්තක්ෂණ 17ක කාලය රූප ධර්මයකට තියෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් ඔය විදිහට ඔය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්ට මෙනෙහිවට ගෝචර වෙන්නේ මොකද්ද? ඇස, කන, නාසය, දිව, ශරීරය. ඒ වගේම ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඊළඟට හෘදේ වස්තු රූපය. තවත් එකක් මේක මේ මෙන්න මෙහෙම එකක් තියෙනවා රහතන් වහන්සේ නමක් රහතන් වහන්සේලාට පහළ වෙන සියලුම සිත් අවියකෘතයි. කුසලත් නොවන අකුසලත් නොවන අවියාකෘත ධර්ම. එතකොට මේ ක්‍රියා ධර්ම. දිබ්බේන චක්කුණා රහතන් වහන්සේ දිවසින් රූප බලනවා. ඒ වගේම තමයි රූප බලන වෙලාවේ දුර තිබෙන්නා වූ සැඟෙවි වැහි තිබෙන්නා වූ යම් කිසි ආකාරයක රූපයක් උන්වහන්සේගේ නුවණින් දිවසින් කියන එක දිවසින් දිවස කියන එක නුවණට සම්බන්ධයි මසසින් නෙවෙයි දිවසින් දකිනවා. ඒ දිවසින් බලන වෙලාවේදී උන්වහන්සේට පහළ වෙන්නේ ධානාපාදක අභිඥා සිතක්. ඒ ධානාපාදක පාදක වෙච්ච අභිඥා සිතෙන් අරමුණු කරන්නේ රූපයක්. මොකක් හරි ප්‍රමාණයක තද රළු ගොරෝසු හරි සියුම් හරි මොකක් හරි රූපයක් අරමුණු කරන්නේ. ඒ අරමුණු කරනකොට උන්වහන්සේගේ හිතට දැනෙනවා මේ රූපය. ඒ රූපය ඒ රූපය අව්‍යාකෘතයි. ඒ අව්‍යාකෘත රූපය රහතන් වහන්සේගේ අව්‍යාකෘත ක්‍රියා සිත්වලට අරමුණු වෙනවා. ඒක නිසා එතනදිත් අව්‍යාකෘත ධර්මයක් අව්‍යාකෘත ධර්මයකට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ওই විදිහම තමයි දිවසින් යම්කිසි සත්‍යයක් දිව කණෙන් යම්කිසි සද්දයක් අහනවා නම් මේ මේ ටික අපේ පින්වතුන්ට මේ අනුසාරයෙන් ඔය රූපායතනය පිළිබඳව ඊට පස්සේ සද්දේ කියලා කියන සද්දේ පිළිබඳව මේ ළඟට ගාහණය ඒවත් ඔය ගඳ සුවඳ පිළිබඳව රසයක් ස්පර්ශයක් පිළිබඳව ඔය අනුසාරයෙන් හොඳට මෙනෙහි කරලා දැනගන්න පුළුවන් මේකේ ඇතිවෙන මේ නාම ධර්මයන් රහතන් වහන්සේ නමක් උන්වහන්සේගේ මනසිකාර්යය පවත්නකොට උන්වහන්සේට මේ දැනෙන්නා වූ අරමුණු හරහා ක්‍රියාසිටික ක්‍රමානුකූලව පහළ වෙනවා කියන කතාව. ඒ කාරණේ දැනගන්න පුළුවන්. ඉතින් විදර්ශනා කරනවායි කියලා කියන්නේ ඥාන සම්පයුක්ත මානසිකාර සිතක් ක්‍රියාත්මක වෙනවා කියන එකනේ. එතකොට ඒවා විදර්ශනා කරන ක්‍රියාසිත. හැබැයි ඒවා කුසාසිත වෙන්නේ අනිත් අයටයි. උන්වහන්සේලාට ඒවා ක්‍රියාසිත. ඊළඟට කලින් පහළ වෙලා තිබෙන්නේ පුරේජාත චක්කු ප්‍රසාදය ඊළඟට ඔය සෝත ප්‍රසාද ජීවහා ගාහන ප්‍රසාද ජීවහා කාය ප්‍රසාද අනිත් සියල්ලම ටිකකට කලින් මතුවෙච්ච දේවල් ඒක නිසා එතන පැහැදිලි කරන්නේ අව්‍යාකෘත ධර්මයක් කලින් පහළ වෙලා පසුව පහළ වෙන්නා වූ ආරම්මණ කිරීම රහතන් වහන්සේලාගේ අරමුණු දැනගන්නා වූ ක්‍රියා අව්‍යාකෘත ධර්මයකට පුරේජාත ආරම්මන පුරේජාත පත්‍යෙන් පත්‍ති ශක්තියෙන් ගුණ ශක්තියෙන් ධර්ම ශක්තියෙන් උපකාර වෙනවා කියන එකයි. මේ ටික අපි මේ විදිහට හිතේ දරා ගන්නු. ඊළඟට තියෙනවා මේ තව එකක් තියෙනවා මේ ඒ තමයි අව්‍යාකෘත අව්‍යාකෘත ධර්මයක් කුසල ධර්මයකට කොහොමද කලින් පහළ වෙලා පසුව පත්‍ය වෙන්නේ කියලා. ඒකේ චිත්ත වීතිය හෙවත් එහෙම නැත්නම් විග්‍රහ වීතිය මේ විදිහට දැනගන්නේ හොඳයි. අභ්‍යාගතෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස පුරේජාත පච්චයේන පච්චය. අව්‍යාකෘත ධර්මයක් කුසල ධර්මයන්ට පෙර පහළ වෙච්ච ධර්මයක් හැටියට පහළ වෙනවා. එතනදී කුසල ධර්ම කතාවක් නෙ තියෙන්නේ. අභ්‍යාගත ධර්මය කියලා කියන්නේ ඔය කියන්නා වූ ධර්ම. ඒ කියන්නේ අව්‍යාකෘත කියන්නේ පලින් පහළ වෙච්ච ඔය ආයතන වශයෙන් තියෙන චක්කු සෝත ගාන දිවහා කාය හරි රූප සද්ද ගන්ධ රස ස්පර්ශ හරි එහෙම නැත්නම් හතේ වස්තු රූපය හරි මේවා අව්‍යාකෘත ධර්ම අරමුණු වෙන දේවල් මෙතන මේ කුසල ධර්ම කියලා කෙනෙකුට කාටද කුසල ධර්ම පහළ වෙන්නේ අනාගාමීන් වහන්සේට කුසල ධර්ම පහළ වෙනවා. සකදාගාමී ආර්යයන් වහන්සේට කුසල ධර්ම පහළ වෙනවා. සෝවාන් ආර්යයන් වහන්සේට කුසල ධර්ම පහළ වෙනවා. ප්‍රතඥයාට, කල්යාණ මිත්‍රයාට කුසල ධර්ම පහළ වෙනවා. දැන් කුසල් පහළ වෙන ස්ථාන හතරක් වෙනවා. ප්‍රතඥ, සෝවාන්, සකදාගාමී, අනාගාමී. මේ විපස්සනා කරගෙන යනකොට අපි හිතමු මේ මේ විදිහට විග්‍රහ කරනවා සයික්ස් සෙක්ඛාවා පුතුජ්ජනාවා චක්කුම් අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ විපස්සanti සෙක්ඛා කියලා කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි ආර්යයන් වහන්සේලා. හෝ පුතුජනාව ඒ தත්ත්වවලටපත් වෙච්ච නැති සාමාන්‍ය පුතුජනෙක් හෝ චක්කුම් ඇස ඒ කියන්නේ චක්කු ප්‍රසාදය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් විපස්සනා කරනවා විපස්සනාවේ වඩන. එහෙම වඩන වෙලාවේදී නාම ධර්ම ටික තමයි ඒ පෘථග්ජනයන් වහන්සේට හරි සෝවාන් සකදාගාමි අනාගාමීන් වහන්සේලාට හරි පහළ වෙන නාම ධර්ම මෙනෙහි කරන්න ඕනන්නේ විපස්සනා කරන්නට නම් ඥාන සම්පයුක්ත හිතක් වෙන්න ඕන. ඥාන විපේිතයේ මෙනෙහි කරන්න බෑනේ. ඒක නිසා ඒ ඥාන සම්පයුත්ත හිත තමයි නාම ධර්ම ටික ඒ කුසල ධර්ම. ඒ කුසල ධර්මයන්ට විපස්සනා කිරීමට අරමුණු පැත්තෙන් ආරම්මන හැටියට ඉදිරිපත් වෙන්නේ මොනවද? අර ඇස කන නාසය දිව ශරීරය රූප වර්ණ ගන්ධ රස නෙමෙයි වර්ණ සද්ද ගන්ධ රස ස්පර්ශ මෙන්න මේ ධර්ම ටික. ඒ වගේම තමයි ඇස වගේම කන අරමුණු වෙන්නා වූ දේවල් මෙනෙහි කරනවා. අපි මෙන්න ඒ කතාව මේ විදිහට මෙනෙහි කරමු දැනගනිමු පෘතජ්ජනයන් වහන්සේ නමකට හෝ එහෙම නැත්නම් සෝවාන් ආර්යයන් වහන්සේ නමකට හෝ භාවනා කරලා උන්වහන්සේලා දිවස් පහල කර ගන්නවා. දිවස් පහල කරගෙන ඒ පාදක ධානයකට ගිහිල්ලා ඒ පා චතුත් ධානයේනේ පාදක ධානය. ඒ ධානයට ගිහිල්ලා ඒ ධානයේ ඉඳගෙන ඒ ධානයේ පදනම් කරගෙන දිවසින් දුර තිබෙන්නා වූ රූප රූපයක් බලනවා. ඔය වෙලාවට ඔය උන්වහන්සේලාට පහළ වෙන්නේ කුසල ශක්තිය තිබෙන කුසල අභිඥාවක්. ඒ කුසල අභිඥාසිතක් දිවසක්. ඒක නිසා ඒක කියනවා කුසල සිතකට කුසල ධර්මයන්ට අර රූප ධර්ම අව්‍යාකෘත ධර්ම වශයෙන් ආරම්මන ප්‍රත්‍යයෙන් පත්‍ය වෙනවා කියලා. ඒ විදිහම තමයි පාදක ධානයට කිහිල්ලා ඒ කියන්නේ ඔය ආර්යයන් වහන්සේ නමක් හෝ රහතන් වහන්සේ හැර කෘතඥයන් වහන්සේ නමක් හෝ වේවා දුර තියෙන සද්දයක් හොඳට මෙනෙහි කරනවා. දුර තියෙන සද්දයක් අහනවා. දුර තියෙන සද්දයක් අහන්නේ අභිඥා සිතකින්. ඒ වෙලාවට උන්වහන්සේට පහළ වෙන අභිඥා සිත කුසල මූලිකයි. ඒ කුසල අභිඥාවක් තියෙන. එතකොටත් ඒ කුසල අභිඥාව කියන කුසල ධර්මයන්ට සහ චෛතසික ධර්මයන්ට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා මේ කියනවා සද්ද. ওই විදිහට තමයි කුසල ධර්මයෝ මේ කියන්නේ අව්‍යාකෘත ධර්මයෝ කුසල ධර්මයන්ට හේතු වෙනවා කියන කාරණයක් තේරුම් ගන්නට වෙන්නේ. හැම වෙලාවෙම මේ ධර්ම කාරණා තුන මතක තියාගන්න ඕනේ. අව්‍යාකෘත ධර්ම කියලා කියන්නේ කොයි හරියද පහළ වෙන්නේ මොන භූමියද පහළ වෙන්නේ කොතනද පහළ වෙන්නේ කුසල ධර්ම කියන්නේ මොනවාද ඒවා කොතනද පහළ වෙන්නේ මොන භූමියද පහළ වෙන්නේ මොන ආකාරයකද පහළ වෙන්නේ අකුසල ධර්ම කියන්නේ මොනවාද ඒවා මොන භූමියද කොතනද චිත්ත වීති වශයෙන් නම් කොතනද කියලා හොඳට දැනගන්න. මේ තුන හොඳට අපි දැනගෙන හිටියාම හරි ලේසි මේ ධර්ම කාරණාව තේරුම් ගන්නට වතහ ගන්න. ඊළඟට තිබෙනවා මේ තව කාරණයක් අපිට තේරුම් ගන්නට ඕනේ. ඒ කාරණය තමයි දැන් අව්‍යාකතෝ ධම්මෝ අව්‍යාකතස්ස ධම්මස්ස කියන එක කිව්වා. අභ්‍යාකතෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ඒ කාරණේ කිව්වා සිද්ධ වෙන විදිය. දැන් මේ අකුසල ධර්මයක්. අභ්‍යාකතෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස පුරේජාත පච්චයේන පච්චයෝ. අභ්‍යාකත ධර්මයක් අකුසල ධර්මයන්ට අකුසලස්ස ධම්මස්ස අකුසල ධර්මයට පුරේජාත පච්චයේන පච්චයෝ මේ කොහොමද ඉස්සෙල්ලා පහළ වෙච්ච ධර්මයක් හැටියට පසුව ඒ ධර්මනාම ධර්මයන්ට ප්‍රතිශක්තිය උන් හටගන්නේ ගෙන දෙන්නේ. අපි මේක මේ විදිහට තේරුම් ගනිමු. දැන් අකුසල ධර්ම කියලා කියන්නේ මොනවද? අකුසල ධර්ම කියලා කියන්නේ ලෝභ මූලික සිත් එකයි, ද්වේෂ මූලික දෙකයි, මෝහ මූලික සිත් දෙකයි. ওই අකුසල සිත් 12ට ඒ ඒ තැන් වලට ගැළපී යන ආකාරයෙන් මේ පහළ වෙනවා චෛතසික ධර්ම 27ක් අඩු වැඩි වශයෙන්. ඉතින් ඒ චෛතසික ධර්මත් එක්ක ඔය ලෝභ මූල සිතින් දේශ මූල සිතින්, මෝහ මූල සිතින් මෙන්න මේ විදිහට අරමුණු මෙනෙහි කරනවා. චක්කුම් අස්සාදේති අභිනන්දති ඇස අරමුණු කරගෙන හරියට ඒක හොඳයි කියලා ආස්වාදනය කරනවා ඒක හොඳයි කියලා තණ්හා උපදනවා සංආරබ්බ රාගෝ uppajjati ඒ චක්කු ප්‍රසාදය ඒ විදිහට හොඳයි කියලා ගන්නකොට ඒක අරමුණු කරගෙන බලවත් වූ රාගයක් පැඳීමක් ඇති වෙනවා. මගේ කියලා ගන්නවා. අනිත් එක ditthi uppajjati. පුජ්‍යලේ සත්‍යයක් ආත්මයක් කියලා ගන්නවා. විචිකිච්ඡා uppajjati. සැකය පහළ වෙනවා. උද්ධච්චං uppajjati. උඩුම්කම කැළඹීම පහළ වෙනවා. දෝමනස්සං uppajjati. තරහව ගැටීම පහළ වෙනවා. ඔය විදිහට මේ හිතට ඇලෙන්ටත් බැඳෙන්ටත් දෘෂ්ටිගත වෙන්නත් සැකසහගත සංක ඇති වෙන්නත් කැළඹෙන්නත් මේ හැම එකටම මේ හිත් පහළ වෙන්න මේ චෛතසික ධර්ම පහළ වෙන්න අරමුණක් ඕනනේ ඒ අරමුණ තමයි මේ චක්කු ප්‍රසාදය ඒ චක්කු ප්‍රසාදය මුල් කරගෙන තමයි අරමුණු කරගෙන තමයි කලින් පහළ වෙච්ච ධර්මයක් හැටියට මේ ධර්ම ටික නාම ධර්ම පහළ වෙන්නේ. ඒක නිසා ඔතනදී පහළ වෙන්නේ අකුසල ධර්ම අරමුණු වෙන්නේ අර අව්‍යාකෘත ධර්ම. අව්‍යාකෘතය කියලා කිව්වේ ඔය චක්ක ප්‍රසාරේ. ඒ විදිහටම තමයි කන සෝත ප්‍රසාදේ ඊළඟට ඒක මෙනෙහි කරනකොට ගාහන ප්‍රසාදේ පිළිබඳව අරමුණු කරනකොට ජීවහා ප්‍රසාදේ කාය ප්‍රසාදේ අරමුණු කරනකොට පහළ වෙන්නේ ඔය ආස්වාදනීය ගතිය ඒ වගේම මේ වින්දනය කරන්නා වූ ගතිය ඒ වගේම රාගී බැඳී යන ගතිය ඒ වගේම දික්ඛි උපජ්ජති මුලා වෙන්නා වූ ගතිය සැක උපදවන ගතිය උද්දච්චය දෝමනසය මේ වගේ මේ ඒව මිශ්‍ර වෙච්ච අකුසල් සිත් පහළ වෙනවා චෛතසික ධර්ම පහළ වෙනවා ඒ පහළ වෙනකොට එතෙන්ට අකුසල ධර්මයන් මතුවෙන්න ආරම්මන ප්‍රත්‍යයෙන් ඉදිරිපත් උනේ මෙන්න මේ කියනා වූ අව්‍යාකෘත ධර්ම ටිකයි හේතුව මේ අව්‍යාකෘත කියලා කියන්නේ චක්කු සෝත ගාන જીවහා කාය ප්‍රසාද වශයෙන් ඊළඟට හුදේ වස්තුවත් ඒකට අන්තර්ගත වෙනවා අනිත් එක තමයි මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ටික එක්කාසු වෙනවා ඉතින් ওই විදිහට මෙනෙහි කරනා වගේම ওই ටික දැනගන්නා වගේම වත්තු අකුසලානං කන්ධානං පුරේජාත පච්චයේන පච්චයෝ එතන වස්තුව කියලා කියන්නේ අපි අපේ හිත මූලික චිත්ත ගතිය ඇතිවෙන්ට රැඳී පවතින්ට හේතු භූත වෙන වස්තුවක් හැටියට පාවිච්චි වෙන හෘදේ රූපය තමයි එතනදී වස්තු කියලා සැලකන්නේ. එතකොට මේ වස්තු රූපයත් ඔය අකුසල ධර්මයන්ට දැන් වකුසල ධර්මයන්ට මේ ඒකට බේස් එකක් හැටියට ඒ වගේම පහළ වෙනවා. ඒ වගේම කලින් පහළ වෙච්ච පුරේජාත වස්තු ධර්මයක් හැටියට පහළ වෙනවා. මෙනෙහි මෙනෙහි කරනවා කියන එක නම් ඒක හරි අමාරු නමුත් යම්කිසි අවස්ථාවකදී හදේ වස්තුව හෝ වේවා මගේ කියලා ගත්තොත් එහෙම එතින්ටත් ඇති වෙන්නේ ලෝභයක් ඒකත් වින්දනය කරනවා මේ අකුසල ධර්මයන්ට ওই විදිහට මේ හුදේ වස්තුව පුරේජාතු ධර්මයක් හැටියට මතුවෙන ආකාරය, පත්‍ය වෙන ආකාරය අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් මේ මෙතන මේ සරලව තේරුම් ගන්නවා නම් මේක තිබෙනවා ආරම්මන පුරේජාත කතාවක් කියනවා වත්තු පුරේජාත කතාවක් කියනවා ඒ වාගේම තමයි පත්‍යුප්පන්න ධර්ම හැටියට අව්‍යාකෘත ධර්මයක් අව්‍යාකෘතයට හේතු වෙන විදිය, පත්‍ය වෙන විදිය, අව්‍යාකෘත ධර්මයක් කුසලයන්ට පත්‍ය වෙන විදිය, අව්‍යාකෘත ධර්මයක් අකුසලයන්ට පත්‍ය වෙන විදිය මේ කියනා පුරේජාත පත්‍ය යටතේ කියලා දෙනවා. තව කාරණයක් තමයි මතක තියාගන්න ඕනේ මේ අව්‍යාකෘත ධර්ම ගැන කියනකොට මේ මේ පුරේජාත පත්‍ය ගැන කියනකොට විශේෂයෙන්ම පුරේජාත කියලා කියන්නේ රූප ධර්ම සම්බන්ධයෙන්යි. පුරේජාත වෙන්නෙම රූප ධර්ම සමූහයක්. කවදාකවත් මේ නාම ධර්මයක් පුරේජාත ස්වභාවයට අරගෙන මෙනෙහි කිරීමක් කරන්නේ නැහැ. වස්තුවක් තමයි ආරම්භණයක් තමයි රූපයක් තමයි ප්‍රේගත වෙන්නේ. ඒක නිසා මේ කාරණා ටික අපි අද මේ විදිහට ගිය පාර කියපු එකේ ඉතිරි කාණ්ඩයක් එක්ක තමයි මම මේ ටික කියලා දුන්නේ. ඊළඟට අපි ඉස්සරහ පාඩමකට ධර්ම කාරණයකට යන්න කලින් තව අපිට තිබෙනවා ටිකක් ඉස්සරහට කියන්නේ ඒකට යන්න කලින් අපේ පින්වතුන්ට පොඩි අවස්ථාවක් අපි සකස් කරලා දෙනවා තියෙන ප්‍රශ්නයක් දෙකක් තියෙනවා අහලා කියලා ඒ වාගේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒකත් निराකරණය කරගෙන ඉස්සරහට යන්න අවස්ථාව සලසා ගන්න ලැබීවා කියලා. මේවා ඇත්තටම මේ බොහොම ගැඹීර ධර්ම පරාසයක් මේ අපි කතා කරන්නේ. ඒ වගේම හරි පුංචි සියුම් තැනක තමයි කතා කරන්නේ. ඒක නිසා සමහර හොඳට දැනුමක් දහන් දැනුමක් අභිධර්මයේ පිළිබඳව හොඳ මූලික හුරුවක් තිබුණා වූ කෙනෙකුට තමයි මේක ග්‍රහණය කරගන්න පුළුවන්කම තියෙන්නේ අනිත් අයට ටිකක් තරමක් බැරුව නෙවෙයි යම්කිසි අමාරුකමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකට කරුණාවෙන් කරුණාවෙන් ඉතින් ඉවසීමයි ඒ වගේම දන්න කියන අයගෙන් ආසා දැන ගැනීමයි යොදාගත්තම හොඳයි ඒක ප්‍රයෝජනවත් වෙනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය වශයෙන් හොඳයි අපි මේ අවස්ථාවේදී එහෙනම් මේ පින්වතුන්ට තිබෙනා වූ දෙයක් निराකරණය කරගන්නට ප්‍රශ්න අහන්නට අවස්ථාව සලසා දෙනවා සියලු දෙනාටම ධර්මාභෝධයේ නිර්වාණාභෝධයේ සුවසේ සිත් වේවා කියලා මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා තියෙන ප්‍රශ්න අහන්න කොලන්න. සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පිං එහෙමනම් කල්යාණ මිත්‍රයන් ගෞරවයෙන් යොමු වෙනවා ප්‍රශ්න වලින් හෝ අදහස් වලින් එකතු වෙනවා පුළුවන් තෙරුවන් සරණයි. මේ අපේ පින්වතුන්ට මේවා අහන දේවල් අව탁සීරුවකට භාජනය වෙයිද කියලා හිතන්නේ නැතුව මේවාට වටිනාකමක් ලැබෙන්නේ නැහැ කියලා හිතන්නේ නැතුව මේවා තේරුණා කියලා මේවා වැටහෙනවා කියලා යම්කිසි කෙනෙකුට හිතෙනවා නම් ඒකත් අපිට මතක් කරන්න. එහෙම තේරෙනවද වැටහෙනවද මේවා අසු වෙනවද දැන් අපි කාලයක් තිස්සේ මේක කරගෙන එනවා ප ဋ ාණේ හැමතැනම කියන තැන කියන්නේ නැහැ ඒ වගේම ප ဋ ාණේ කියන එක හැම එක්කිනාටම හසු කරගන්නත් බෑ නවකතා සාරයක් ඒකේ ඇත්තෙත් නැහැ ඒවත් බලාගෙන තියෙන ප්‍රශ්න අහන්නකෝ තේරුණා සන්න ස්වාමීන් වහන්සේ කවුරුත් ප්‍රශ්නයක් යොමු කරන්න නැති නිසා මම අහන්න හිතුවේ මේ මට නම් තේරුණා මොකක් කරුණු මේකේ කියන ඒවා සම්පූර්ණ තේරුණා දන්නේ නැහැ කොහොමද අර තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා යම් කිසි මට්ටමක මේකේ අර දෙවෙනි එකේ පළවෙනි එකේත් එකම තියෙනවා ස්වාමීන් වහන්සේ මේ අභ්‍යගතා ධම්ම අකුසලස ධම්මස්ස පුරේ ජාත පච්චේන පච්චය කියන යටතේ අත් කලින් වේවලා තිබ්බා අර අන්තිම තියෙනවනේ ආසාදෙද්දි අවිජනන්දෙද්දි කියන තැන තියෙනවනේ ජීවහා කායං රූපේ සද්දේ ගන්ධේ කියලා ඊට පස්සේ පොට්ටබ්බේ කියලා කියලා ඊට පස්සේ වත්තුන් ආසා ආසාදෙත්ති කියලා ආයි වතු කියලා ආයි කියලා තියෙන්නේ මොන හරි හේතුවක් උඩ ස්වාමීන් වහන්සේ මේ කලිනුත් කියන්නේ චක්කු කියලා කියලා ඊට පස්සේ කොමිසෝතං ගානං ජීවහා කායං රූපේ සද්දේ ගන්ධේ රසේ පොට්ටබ්බේ කියලා ආයි වත්තුන් කියන තැන එතකොට හදේ වස්තු රූපයද කියලා තියෙන්නේ නැත්නම් අර වස්තු කියලා ඔක්කොම එකට අරන්ද කියලා තියෙන කියන එක දැනගන්න. තිරන්ස. ඒතර මහත්තයා මේ කියලා තියෙන්නේ මේ දැන් චක්කු විඥාණයට චක්කු විඥාණයට පුරේජාත වූ වස්තුව තමයි චක්කු ප්‍රසාදය සෝත විඥාණයට පුරේජාත වූ ප්‍රස්මේ වස්තුව තමයි සෝත ප්‍රසාදේ වගේම ඝාන ප්‍රසාදේ ජීව ප්‍රසාදේ කාය ප්‍රසාදේ ඒවා ඇවිල්ලා පුරේජාත ඒ ඒ විඥාන වලට අයිති පුරේජාත වූ මේ වස්තු හැබැයි ඒව ප්‍රසාද අනිත් එක තමයි ආරම්මන වශයෙන් පුරේජාත වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ එතකොට අර හදවත කියන්නේ මේ මනෝද්වාරික සිත්වලට මොකද්ද බේස් වෙන්නේ මොකද්ද වත්තු වෙන්නේ මොකද්ද පුරේජාතුනේ කියලා කියලා නැහැ. ඒක නිසා ඒක වෙන් කරලා දැක්වීම සඳහා හෘදේ වස්තුව උඩුප්පවලා අර වගේ අයින් කරලා වෙන් කරලා පැහැදිලිව දැක්වීම සඳහා තමයි ඔය වත්තු කියන එක පිළිබඳව වෙනම ඉස්මතු කරලා ඒකට පැහැදිලි. පැහැදිලි හැබැයි ඒකටත් මේ ඒකටත් අර අභිනන්දනේ ඒ වගේම තමයි ඒ ඇති වෙන දේවල් අකුසල වශයෙන් ඇතිවෙන්නා වූ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා තමයි ඒක ඒ විදිහට කරලා තියෙන්නේ. ඒක අර අනිත් ඒවාකින් මේ වෙන් කරලා දක්වන්නේ. මම තේරුම් තේරෙන එතකොට ස්වාමීන් වහන්සේ අර දෙවෙනි එකේ අපි තේරුම් ගන්න දේ වත්තුන් කිව්වොත් එම හදේ වස්තු කියන එකද සඳහන් කරලා තියෙන එකට වස්තු පුරේ ජාත කියද්දි එතන වස්තු කියද්දි කොහොමද එතකොට ඒක හදේ වස්තුවත් සම්බන්ධ වෙනවද ස්වාමීන් වහන්සේ? එතකොට වස්තු කුරීජාත ප්‍රත්‍යනකොට වස්තු කුසලානං කන්දාන කුරීජාත පච්ච වෙන්න පච්ච වේ කියද්දි එතකොට වස්තු කියද්දි අර වස්තු හයමද එකට අරන් කියලා තියෙන්නේ කියන එක නැත්නම් අර පහක් විතරද කියන එක. ඊට මේ ඉස්සල්ලා කියලා තියෙන්නේ පළවෙනි පහ. හැබැයි මේ පළවෙනි පහ තමයි ඔය වතු කියලා කියලා කියන එකට කියන්නේ. හැබැයි අර වෙනම පුරේජාත කියන එකේ වස්තුව කියන එක ඇවිල්ලා හෘදේවා පස්සේ කියන එක ඇවිල්ලා හෘදේ වස්තුවට කියලා තින්නේ. හැබැයි තව එකක් තිබෙනවා ඒක හැම වෙලාවෙම සිද්ධ වෙන එකකුත් නෙවෙයි ඒක නිසා සමහර තැන්වලදී ඒක විස්තර කරන්න ඉදිරිපත් කරගන්නවා සමහර ලාට ඒක ඉදිරිපත් කරගන්න නැතුව ඉන්නවා ඒ තමයි වස්තු ආරම්මන පුරේ જાතිය කියලා. වස්තු ආරම්මණය කියලා කියන්නේ ඒක බොහොම කලාතුරකින් බොහොම ඔය මේ බොහොම කලාතුරකින් සිදුවෙන්නා වූ දෙයක්. ඒක හැම වෙලාවෙම සිද්ධ වෙන්නේ මරණාසන්න අවස්ථාවක සිදු වෙනවායි කියලා විස්තර වෙනවා. තැන් තැන් වල වස්තුවත් ආරම්මණයත් දෙකම එක වෙනවලු. ඒ කියන්නේ හිත ඉන්නෙත් එතන හරියට අපි හිතමු මෙහෙම. මිනිස්සෙක් පුටුවක් උඩට නගිනවා. පුටුවක් උඩට නැගලා ඒ මිනිසයා දුර බලනවා. හොඳට පේනවා. එතකොට මේ මිනිස්යාට දුරදී දුර තියෙන එක බලා ගන්න ටිකක් ඉස්සිලා ඉන්න පුටුව ආධාර වුණා. පුටුවේ পায় ගහගෙන තමයි එයා දුර බලන්නේ. එතකොට එයාට ඉන්න පුටුව තියෙනවා බලන්ට දුර අරමුණක් තියෙනවා. එතකොට මේ දෙක පැහැදිලි. ඉන්න තැන ආධාරය බලන පේන දේ ආරම්මණය. එතකොට තියෙන්නේ වස්තුව වෙනමයි ඒ කියන්නේ ප්‍රසාද වස්තුව වෙනමයි මේ කියන්නේ අනිත් එක ආරම්මණය වෙනමයි. හැබැයි අනිත් අතට බලුවොත් එහෙම මිනිස්සයා පුටුව උඩට නැගලා දුර බලන්නේ නැතුව Taman හිටගෙන ඉන්න පුටුව දිහාම බලනවා. බෙල්ල පහතට දාලා හරවලා. එතකොට වෙන්නේ තමන් ඉන්නෙත් ඒකේ ඊළඟට තමන් බලාගෙන ඉන්නෙත් ඒකේ තමන්ට ඉන්න වස්තුවක් වෙනවා වගේම තමන්ට බලන්ට අරමුණක් හැටියටත් ඒක ඉදිරිපත් වෙනවා ඒක හැම වෙලාවෙම නෙවෙයි ඒ වගේ අවස්ථාවකදී තමයි ওই වස්තු ආරම්මන කතාව කියන්නේ මරණාසන්න අවස්ථාවකදී වගේ තමයි වස්තු ආරම්භන කතාව කියන්නේ. දැන් ඕක සාමාන්‍ය ජීවිතයක් ගත්තොත් එහෙම මිනිස්සෙක් උඩකට නැග්ගම ඉනිමගකට හරි පුටුවකට මොකක් හරි නැග්ගන් පස්සේ ඒ මිනිසයා ඒක උඩට නගින්නේ ඒ තමන් වාඩි වෙලා ඉන්න එක දිහා බලන්න නෙවෙයි වෙන තැනක් බලන්න. හැබැයි එහෙම වුණත් යම්කිසි අනතුරක් අවස්ථාවකදී වැටෙන්ට යන අවස්ථාවකදී තමන් ඉන්න පාගහගෙන ඉන්න එක නොබලා අරිනවා කියලා වෙන්නේ ඒක හෙට මේ හිත ඉබේට හැරෙනවා ආන්න ඒ වගේ සිද්ධියක් තමයි ඔය වස්තු ආරම්මන පුරේ ජාතේ කියන එක පිළිබඳව කියවෙන්නේ මාත්‍ය. තේරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තව එකක් ප්‍රශ්නයක් තියෙනවා අනිත් අර ප්‍රශ්නෙත් තමයි යොමු කරන්න තෙරුවන් සරණයි දැන් අපේ පින්වතුන් කියන එකක් අහන්න ඉතින් මේ මේ වගේ මේ කිසිම දෙයක ආත්මීය ගතියක් මේකේ නැහැ ආත්මීය ගතියක් පුද්ගල ගතියක් ඒ වාගේම ආත්මීය ගතියක් පුද්ගල ගතියක් දිව්‍ය ගතියක් මනුස්ස ගතියක් මේකේ නැහැ ඒවත් එක තේරුම් ගන්න තමයි මෙච්චර හරියක් මේ කරන්නේ මුළු අහස පුරා මුළු අහස පුරා ගණී භාවනයේපත් වෙලා තිබෙන්නේ ඒ වගේම විසිරලා තිබෙන්නේ පැතිරලා තිබෙන්නේ වලාකුළු වශයෙන් තිබෙන්නේ එවාගේම ඔය යම්කිසි ග්‍රහලෝක වශයෙන් තිබෙන ඔක්කොම පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්ම වලින් හැදිච්ච ලොකු පොඩි වස්තු සහ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් ඒවා ක්‍රියාත්මක වන තැන් අවකාශ ලෝකය මේ වස්තු වලට භූමියක් වෙනවා මේ කියන්නේ අහස කියන එක ඇතුලේ තමයි මේ සකල සම්භාරයේම සිද්ධ වෙන්නේ. හැබැයි අහසට අහස ඇතුලේ ඉන්නා වූ පවතිනා වූ රූප දකින්ට දැනගන්න බෑ. අහස ඇතුලේ අහස අභ්‍යන්තරයේ තිබෙන්නා වූ පඨවියාපෝ තේජෝ වායෝ කියන ධර්මවලට අහස දැනගන්නත් බෑ Taman දැනගන්නත් බෑ. ඒකට වෙනම ධර්ම ස්වභාවයක් තිබෙන විඥානීය ගතිය. අවකාශයේ තිබෙන්නා වූ අහසෙනුත් වෙන් වූ රූපවලුනුත් වෙන් වූ අහසෙමුත් වෙනස් දෙයක් වූ රූප ධර්මයන්ගෙමුත් සම්පූර්ණයෙන්ම වෙනස් වූ දෙයක් තමයි මේ දැනගන්නා ගතිය තිබෙන විඥාණය හිත සහ චෛතසික නාම ධර්මය. ඒ චෛතසික නාම ධර්මයෝ වෙනම ධර්ම ස්වභාවයක්. එතකොට දෘෂ්ටිය ආවම යම් කිසි කෙනෙකුට සමාන සමානස වහන්සේගේ පැත්තෙන්ද දන්නේ මේ සද්දයක් එනවා මේ මයික් කහරා පොඩ්ඩක් බලන්න තේරුම් ගන්නයි ඉතින් ඒ ඒ ඒ දෘෂ්ටිය කියන එක සමහර වෙලාවට අහසට ආත්මය කියලා දාලා ආත්මය අනන්තයි කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් රූපයට ඕක දාලා සත්‍යය මෙහෙමයි ජීවිතේ මෙහෙමයි අනන්තයි කියලා ගන්න පුළුවන්. ලෝකය කියලා ගන්න පුළුවන්, සත්‍යය ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක දැනගන්නා වූ හිතට සත්‍යයා මේ හිත කියලා ගන්න පුළුවන්. ඔය කිසිම තැනක මේ සත්‍ය ගතිය ජීව ගතිය නැති පුද්ගල ගතියක් නැති මේ පවතින ධර්ම ස්වභාවය පමණයි ධර්ම මාත්‍රා පමණයි ඒ ඒ ධර්ම ඒ ඒ විදිහට පවතිනවා ඒ ඒ ධර්ම ඒ ඒ දේවල් දැනගන්නවා ඊට වඩා මෙතනට එක්කාසු කරන්න පුළුවන් දෙයක් හොයාගන්න පුළුවන් දෙයක් බෑ අමාරුයි අපහසුයි කියන එක පැහැදිලි කිරීම සඳහා තමයි මෙච්චර මේ සිවුම් විදිහට පුංචි විදිහට කඩලා බෙදලා මේ විදිහට පෙන්වන්නේ. ඉතින් ඒ පිළිබඳව ටික ටික හරි මෙනෙහි කරනකොට ඒ ඒ ප්‍රමාණයෙන් අපේ හිත විමුක්තියට මේ හේතුඵල ධර්ම රාමුවෙන් ගැලවිලා යන தത്വයට අපේ හිත පත්වෙවි පත්වෙවි යනවා. ඉතින් ඒක නිසා මේ අභිධර්මය මේ විදිහට මෙනෙහි කර කර ඇහිම හිතීම හරිය වටිනවා. ඒක තමයි මේකේ තියෙන ප්‍රයෝජනය. අර මේ කිරිවවුලෝ සතිපට්ඨාන සූත්‍රය සද්ද මාත්‍රෙන් අහලා ප්‍රසාදසිත නිසා එතනින් චුත වෙලා manuss ලෝකේ ඉපදිලා ධර්මාභෝධය කරගත්තා කියන. ඒ වගේම අභිධර්ම කතාව ඉගෙනගෙන අහලා කියලා මෙනෙහි කරලා ඉස්සර කාලේ ඒ අනුසාරයෙන් ගුණ ටික වඩාගෙන ගොඩාක් අය නිවන් අවබෝධ කරගෙන තිබෙනවා. ඒක නිසා මේක සාමාන්‍ය දෙයක් නෙවෙයි. හැම එක්කිනාම මේ චිත්ත ප්‍රසාදය ඇති කරගන්නට මේ ධර්ම කාණ්ඩය කෙරෙහි. සාමිනාස කෙටියෙන් අහන් ඇහුවොත් එහෙම දැන් සාමිනාස අපිට ඉස්සර කළ දුන්න වස්තාරම්මන පුරවිද්‍යාත ප්‍රත්‍ය පිළිබඳව එතෙන්දී ඒ කියන්නේ අවසාන චිත්ත වීති වලට එනකොට එහෙම නැත්නම් චුති චිත්ත ඒ කියන්නේ ඒ චුතිය ඇති වෙන චිත්ත වීතියේ එනකොට ඒ තැන තමයි විස්තර කරලා තියෙන්නේ. නමුත් ස්වාමීන් වහන්සේ දැන් අපි අනිත් අවස්ථාවකදී ගත්තොත් යම් කෙනෙක් හදේ වස්තුව අරමුණු කරමින් යම් කිසි සිත් පහල කරගත්තොත් එතනදී වස්තාරම්මන හැටියට පුරෝජන ශක්තියෙන් ප්‍රති වෙන්නේ නැද්ද ওই කාම ජවන වලට තදාරම්මන මනෝද්වාර ආවජන වගේ සිත් වලට එතනත් වස්තාරම්මන හැටියට පුරේජාත වෙන්නේ නැද්ද ඒ කියන්නේ වස් ඒ කියන්නේ හදේ වස්තුව ගැනම හිතලා සිත් පහළ වෙන අවස්ථාවක් ගත්ත සාමාන්‍ය චිත්ත වීතියකදී එතකොටත් හිතෙනවා සමානලට මේක එතනත් මේ පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවද කියලා සාමාන්‍යස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න එක තේරුම් ගන්නයි එක මහත්තයා අපිට අර අර මරණාසන්න චිත්ත වීති අනුසාරයෙන් එහෙම වෙන්න පුළුවන් දෝ කියලා එහෙම හිතෙනවා. මේ ඒක ඒකදී එච්චර වේගයකට මිනිස්සෙගේ හිත තමන් තමන් ඒ චිත්ත වීතියෙම ඉඳගෙන ඒ චිත්ත වීතිය ඒ හිතම ඉඳගෙන ඒ වෙලාවෙම ඒ ඇතුලේ පහළ වෙන්නා වූ මේ චිත්ත වීතිය බලන්න තරම් ඒ කියන්නේ ලංකරන්ට පුළුවන් ගතිය සාමාන්‍ය කෙනෙකුට අඩුයි. එතකොට ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සිත වේගවත් වෙලා තිබෙනවා. බැයි මේ මේ හැම වෙලාවෙම සාමාන්‍ය හිතක් දකින්නේ ඒ චිත්ත වීතිය චිත්ත වීතිය මතුවලා එන කොට වස්තුව වෙන ආධාර වෙන ඒ හෘදේ වස්තුවත් එක්ක ඊට කලින් මැකී ගියා වූ මැකී යන නමුත් මැකී යමින් දැනට තියෙනවා වාගේ පෙනෙන්නා වූ දෙයක් තමයි මේ පෙනෙන්නා වූ අතීත ආරම්භණීක වූ මේ ආරමුණු තමයි වස්තු තමයි ඔය හිත්වලට පේන්නේ. ඒක ඒ වෙලාවෙම තියෙන එක ඒ ප්‍රමාණයට දැනගන්න බැරි හේතුව මරණාසන්න අවස්ථාවේදී කලින් චිත්තක්ෂණ 17කට විතර කලින් ඕක මේ අර රූප හදන ගතිය නැති වෙනවා. නැති වෙනාම වෙන එකක් පහළ වෙන්නෙත් නැහැ ඒක නිසා ඒ වෙලාවට හැම වෙලාවෙම නෙවෙයි යම්කිසි අවස්ථාවකදී අරමුණක් හැටියට ගන්න වුණොත් ඒ ටිකේ Taman ඉන්න ටිකේම ඉස්සල්ලා පහළ කරපු එකක් තමයි දකින්නේ. ඒක නිසා අපිට හිතුවට මහත්තයා ඒ ෂණයෙන් කියලා හිතුවට හැම වෙලාවෙම රංචු රංචු තමයි දකින්නේ. මේ රංචු රංචු දකින්නේ දැනට පහළ වෙලා නිකන් දැකීගෙන නැති වෙගෙන යන එකක්. අපිට එහෙම ලොජිකලි හිතන්න පුළුවන් මේ වෙනවද කියලා. නමුත් එහෙම කියන්නේ නැහැ. බෙන් ස්වාමිනාස් තෙරුවන් සරණයි ඒක පැහැදිලි කරාට ස්වාමිනාස් මම අර පහුගිය සතියේ අන්තිමට අහපු ප්‍රශ්නේ නැවතත් අහන්නම් කියලා හිතුවා අපි හැමෝගෙම ප්‍රයෝජනෙට ස්වාමිනාස් පරිසම්පදා මග්ග ප්‍රකරණේ වස්තු නානත් ඥානෙ පැහැදිලි කරනකොට තියෙනවා ස්වාමිනාස් එතන මතක් කරගත්තොත් කතං චක්කුං අජ්ජත්තං වවත්තේති කියන තැන චක්කුං අවිජ්ජා සම්භූතංති වවත්තේති චක්කුං තණ්හා සම්භූතංති වවත්තේති චක්කු කම්ම සම්භූතංති වවත්තේති චක්කුං ආහාර සම්භූතංති වවත්තේති චක්කුං චතුන්නං මහා භූතානං උපාදායාති වවත්තේති චක්කුං uppannanti වවත්තේති චක්කුං සමුදාගතන්ති වවත්තේති මෙන්න මේක තමයි විශේෂයෙන් මා ගන්නවන ස්වාමීන් වහන්සේ මේ චක්කුම් අහොත්වා සම්බෝධං හොත්වා න භවිස්සති इति පවත්තේ චක්කුම් අන්තවන්තෝ පවත්තේ इति චක්කුම් අද්දුහං අස්සතං විපරණාම ධම්මාන්ති පවත්තේ इति චක්කුම් අනිච්ඡං සංකතං පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මාන්ති පවත්තේ इति කියලා. එතෙන්දී ස්වාමීන් වහන්සේ අර චක්කුම් අහොත්වා සම්බෝධං හොත්වා න භවිස්සති इति කියනකොට එතන තියෙන්නේ කලින් ඇතිවෙච්ච දෙයක් නෙමෙයි ඒ වෙලාවෙම හටගෙන ඒ වෙලාවෙම නිරුද්ධ වෙනවා වගේ අදහසක් තමයි ගන්න අපි සාමාන්‍ය කියන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා. දැන් එතන එහෙම එකක් කියන්නේ මොන කාල පරාසයක් තේරුම් අරන්ද කියන එකයි ප්‍රශ්නේ උනේ ස්වාමීන් වහන්සේ එතනදී අර මේ ස්වාමීන් වහන්සේගේ එක අපි අහගන්න හේතුනේ දැන් මේ පුරේජාතව චක්කුව ප්‍රත්‍ය වෙනවා කියනකොට දැන් මේකේ තියෙන විදිහට චක්කුම් අහුත්වා සම්භූතං හුත්වා න භවිසති කියනකොට නිකන් කෙනෙකුට හිතන්න පුළුවන් එහෙමනම් චක්කු කියන එක මේ ෂණයක් ඇතුළත ඇති වෙලා නැති වෙනවා වගේ කියලා. අන්න ඒ කර්ම එතකොට චක්කු විඥානය ඇති වෙනකොට කොහොමද මේ චක්කුව එතකොට කලින් ඇති වෙලා තිබිලා පුරේ જાති විදිහට උදව් වෙන්නේ කියන එක තේරුම් ගන්න තමයි සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නේ විශේෂයෙන් මතක කරේ. ඒකට අපිට උදව් කරන්න ස්වාමීන් තේරුම් ගන්න තිරුවන් සරණයි. ඒකේ තියෙන මහත්තයා මගේ මතකයේ හැටියට තියෙන ඕක අර වස්තු පිළිබඳ විස්තර කරන ඥාණය. වස්තු නානත් ඥාණය. ඒකේ තියෙනවා මේ ඔය කියපු හැටියට කොහොමද චක්කෝ අජ්ජත්තං වවත්තාපනේ කියන්නේ ඇතුළත තමාගේ තිබෙන්නා වූ ඇස ව්‍යවස්ථාපනය කරන්නේ අර ටික පැහැදිලි කියලා මම විශ්වාස කරනවා ඇස අවිජ්ජා සම්භූතන්ති වවත්තේති ඒක තේරෙනවද චක්කෝ අවිජ්ජා සම්භූතන්ති වවත්තේති ඇස මේ අවිද්‍යාව පදනම් කරගෙන පහළ වී තිබෙනවා කියලා නුවණින් මෙනෙහි කරනවා. ඒ එකක්. අනිත් එක තමයි ඒක නිකන් ඇහැ මේ විදිහට මෙච්චර මෙච්චර කරදර කම්කටොළු ස්වභාවයකින් යුක්ත වෙච්ච හැදලා ඇහැක් හදලා තිබෙන ඇත්ත වශයෙන්ම අවිද්‍යාව මේකට මුල් වෙලා තියෙනවා අනිත් එක තමයි චක්කු තණ්හා සම්භූතන්ති වවත්තේති ඇස ට ආලය ආසාවක් කරලා ඒව ආසාවකින් හදපු දෙයකින් තමයි මේ ඇස හැදිලා තියෙන කියලා මෙනෙහි කරනවා. චක්කු කම්ම සම්භූතන්ති බවත්තේති. ඇස කර්මය ඇස හැදෙන්නා වූ කර්ම එක්කාසුවකින් හැදිලා සම්භූතං කියලා කියන්නේ නිස්පාදනය වෙලා තියෙන හැදිලා තියෙන. කම්ම සම්භූතං කියලා වවත්තේති. චක්කු ආහාර සම්භූතං තිබවත්තේති ඇස පවත්වාගෙන යන්නේ මේ වෙලාවේ මේ ආහාර නිසා. ඊළඟට ඒ ඇස චතුන්නම් මහ භූතාන උපාදායත වත්තේති ඇස පිහිටා ඉඳ අනෙක් ප්‍රධාන රූප ධර්මයන්ගේ ආධාරයක් උපකාරයක් තියෙනවා කියලා මෙනෙහි කරනවා අනිත් එක තමයි චක්කු uppannanti vavattiyeti මේ වෙලාවේ ඇස හටගත් එකක් ඇයි කියලා මෙනෙහි කරනවා ඇස සමුදාගතන්තිවත් ඇති ඒ වාගේම හේතු ධර්මයන්ගේ එක්කාසයකින් එකතු වෙලා තියෙනයි කියලා වෙනවා අහුත්වා සම්භූතං කියලා කියන්නේ මහත්තයා ඇස ඉස්සෙල්ලා නොතිබී නැවත ඉස්සෙල්ලා නොතිබී හටගත්තායි කියලා මෙනෙහි කරනවා. අනිත් එක තමයි හුත්වා න භවිෂ්‍යතීති භවත්තේති තිබිලා නැති වෙලා යනවා කියලා කියන එක කරනවා. මේ ඕක ඇවිල්ලා ඒ ෂණයේ ඒ කිට්ටුවේදී සිද්ධ වෙන එක තමයි ඒ විදිහට කියන්නේ. දැන් ඔය නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම කියලා දෙනකොට කර්ම කරුණු පහකින් කියලා දෙනවා. ඒ තමයි අවිද්‍යාව නිසා අවිජ්ජා සමුදයෝ අවිජ්ජා සමුදය, කම සමුදය එහෙම කියනවා. මේ අවිජ්ජා සමුදය රූප සමුදය ඊළඟට තණ්හාව නිසා ඊළඟට කර්මය නිසා ඊළඟට ආහාර නිසා හතරයි පස්වෙනි එක කියනකොට කියනවා මේ ඒ කියන්නේ මේ හටගන්න ලක්ෂණය ඇතිවීමේ ලක්ෂණය ඇතිවීමේ ගුණය ඒකට කියන නිබ්බති ලක්ෂණය කියලා ඒ නිබ්බති ලක්ෂණය මේ වෙලාවේදී නිබ්බති ලක්ෂණය සහ ෂණ ලක්ෂණය පෙන්වුම් කරනවා මෙතන අහුත්වා සම්භූතං කියලා කියන්නේ ඒ වෙලාවට ඕක ඇවිල්ලා මේ මේ ඕක මේ විදර්ශනා ඥානයකට පේන විදියක් ඔය කියන්නේ. ඒ ව්‍යවස්ථාපනය කරන විදියක් තියෙන. ඒකෙන් ඉස්සෙල්ලා නොතිබිච්ච ඇහැක් තමයි ඒ වෙලාවට හටගන්නේ. ඒ කියන්නේ මේ પરම්පරාවේ දැන් මේ අපිට ඉස්සර වෙලාම ඇහැ හැදෙන්නේ මව් කුසේදී. මව් කුසේ ඇහැ හැදුනම ඒ මව් කුසේ ඇහැ හටගන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ ටිකයි වර්ණ ගන්ධ රස ඕජා කියන ටිකයි ජීවිත ඉන්ද්‍රියයි කියන ටික එක්කාසු වෙලා ඊට පස්සේ ඒක බේස් කරගෙන උපාදාය රූපයක් හැටියට තමයි ඔය චක්කු ප්‍රසාදය කියන එක හටගන්නේ. ඒ චක්කු ප්‍රසාදය හටගත්තම ඒ චක්කු ප්‍රසාදයේ තිබෙන්නේ චිත්තක්ෂණ 17යි. ඒ චිත්තක්ෂණ 17 ඇතිවිලා ඒ චක්කු ප්‍රසාදය නැති වෙලා යනකොට ඊට පස්සේ ඇහැ නැති වෙනවනේ. හැබැයි මේකේ තියෙන પરම්පරාගත කරනවා කියලා එකක්. પરම්පරාව කියලා කියන්නේ ඒ එකක් නැති වෙලා යනකොට හිස්තන පිරෙන්න තව එකක් ඇති වෙනවා. එතකොට ඒක චිත්තක්ෂණ 17ක් තිබිලා නැති වෙලා යනකොට ඊට පස්සේ තව චිත්තක්ෂණ 17කට ඇති වෙන එකක් මේ ওই චක්කු ප්‍රසාද මේ මේ එයක් ඇති වෙනවා. ඒව ඇති වෙන්නේ කලාප වශයෙන්. කලාප වශයෙන් කියලා කියන්නේ චක්කු ප්‍රසාදය තනියම පහළ වෙනවත් නෙවෙයි. චක්කු ප්‍රසාදයේ පහළ වෙන්නේ ඒ චක්කු ප්‍රසාදයට පිහිටන්ට ආධාර උපකාරවන මහා භූත රූප ටික අල්ලගෙන මහා භූත රූප ටිකයි පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණය ගන්ධය රසය ඕජාව ජීවිතේන්ද්‍රය ඊට පස්සේ චක්ක ප්‍රසාර ඔය ඔය කණ්ඩායම තමයි ඇති වෙන්නේ. ඒකේ මේ චක්කුවට ගත්තයන් පස්සේ ඔය චක්කු ප්‍රසාදක රූපේ විතරයි දර්ශන කෘත්‍ය කරන නිසා ඒක තමයි අනිත් එකත් අනිත් නම දෙනත් එක්ක ඇති වුණා නම දෙනත් එක්ක මැරිලා ගියා ආයෙත් නම දෙනත් එක්ක ඇති වෙනවා නම දෙනත් එක්ක මැරිලා යනවා ඉතින් මේ චක්කු ප්‍රසාදේ කියන රූපය මේ ඇත්තට අපේ මේ පුංචි තැන තියෙන්නේ එක චක්කු ප්‍රසාදේ කියලා ගත්තට චක්කු එක ලෙවල් එකට තිබෙන්නා වූ ප්‍රසාද රූප මණ්ඩලයක් තියෙනවා. දැන් අපි ඇත්ත වශයෙන්ම එක එක චක්කු ප්‍රසාදේ කියලා ගත්තට චක්කු ප්‍රසාදේ හැබැයි එක මණ්ඩලයකට තිබෙන්නා වූ රූප ටිකක් ඔතන තිබෙන්නේ. ඒ රූප ටිකේ දැන් චක්කු ප්‍රසාදය මේ වෙලාවේ මේ මොහොතේ ගත්තම ওই චක්කු ප්‍රසාද රූප මණ්ඩලය චිත්තක්ෂණ 17ට ආවුස තියෙනයක් තියෙනවා. චිත්තක්ෂණ 16 ආවුස තිබෙන ඒවාත් තිබෙනවා. 15ට ආයස වෙච්ච ඒවාත් තිබෙනවා. 14ට 13ට වෙච්ච ඒවාත් තිබෙනවා. 12ට 11ට 10ට 9ට 8ට 7ට 6ට ওই විදිහට එක එක මට්ටමේ තියෙනවා. කලින් කලින් මැරිච්ච කලින් කලින් ඇතිවෙච්ච චක්කු ප්‍රසාද ඒ රූප කලාප සමූහය චක්කු ප්‍රසාදයත් එක්කම නැති වෙලා යනවා. ඊට පස්සේ 16ක නැති වෙනවා. ඊට පස්සේ 15ක. ඉතින් එහෙම එහෙම නැති වෙලා නැති වෙලා යනවා. ඒ රූප කලාප වල තිබෙන චක්කු ප්‍රසාදය ඒ වෙලාවේ ඇති වෙනවා අහුත්වා සම්භූතං. ඉස්සෙල්ලා තිබිලා නැතුව අලුතෙන් ඒ પરම්පරාවේ પરම්පරාවේ එකක් හැටියට පහළ වෙනවා. අහුත්වා සම්භූතං. ඉස්සෙල්ලා තිබිච්ච නැති රූප කලාපයක් පහළ වෙනත් ඉස්සෙල්ලා අර ආපු પરම්පරාවට නැකම් කියාගෙන ඊට පස්සේ නැති වෙලා යන්නේ රූපය එතනින් චක්කු ප්‍රසාදයක් නැති වෙනවා නම් නැති වෙන්න දෙයක් තියෙන්න ඕන හුත්වා න භවිස්සති ඊට පස්සේ තිබිලා නැති වෙලා යනවායි කියලා ව්‍යවස්ථාපනය කරනවා ආන්න ඒ කතාව තමයි එතනින් කියන්නේ මේ අනිත් එක ඒක දිගට පවතින්නෙත් නෑ ඒ වගේම අර চিරාත් කාලයක් තියෙන එකකුත් නෙවෙයි ඊට පස්සේ ඒකේ ආත්මීය ගතියක් හදන්න බෑ ඒක කැඩී යනවා අන්න ඒක තමයි ඒකෙන් කියලා දෙන්නේ ස්වාමීන් වහන්සේ එතෙන්දි හිතන්න පුළුවන්ද දැන් අපි හිතුවොත් එහෙම මහාන්තරම්මන චිත්ත විද්‍යාවක් ගත්තොත් ඇහැ අපි හිතුවොත් එහෙම චක්කු ප්‍රසාද දේ ඇති වෙනකොටම කියන්නේ පළවෙනි චිත්තක්ෂණයේදීම ඇති වෙන රූපය තමයි මහන්තාරම්මණයක් හැටියට ග්‍රහණය වෙන්නේ කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඒකෝට ස්වාමීන් වහන්සේ දැන් ඒ චිත්තක්ෂණ 17 තුල සම්පතියක් හැටියට ඒ චක්කු ප්‍රසාදය පවතින ගතියක් තේරෙනවා. ඒ කියන්නේ දැන් කියන්නේ චිත්ත වීතිය මුලදී හටගත්ත චක්කු ප්‍රසාදය චිත්ත වීතිය අවසන් වෙන තෙක් පවතින ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ එතනින් නැති වෙන ස්වභාවයකුත් තියෙනවා. එතකොට අපිට දැන් මෙතැන්දී අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති කියනකොට අපිට ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ එතකොට ඒ අර සංතති පච්චුප්පන්නේ වගේ සලකනකොට එතකොට ඒ ඒ චිත්ත වීතිය තුලදී හටගත් එක එකෙන් පස්සේ නැති වෙනවා වගේ අදහසකුත් ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ දන්නේ තේරුම් ගන්න. පුළුවන් සංතති වශයෙන් තමයි ගොඩාක් මානසිකාර්ය පවත්වන්නේ. සංතති තුනක් කියලා දෙනවා එකක් තමයි එකක් තමයි මේ රංචුවක් අරගෙන ටික කාලයකට දාලා මෙනෙහි කරනවා ඊට පස්සේ විදර්ශනා වේග වෙනකොට සන්තතියට දාලා වෙනෙහි මෙනෙහි කරනවා තවත් ටිකක් වුණොත් එහෙම තමයි ෂණයට දාලා මෙනෙහි කරන්නේ ඒ තුනේම ගන්න පුළුවන් මාතය තේරුවන් සමය සායනා සප්‍රමාණ පින් කාට් කාටයි ප්‍රශ්න දීනවද ඉදිරිපත් කරන්න පුළුවන් තේරුවන් සමයි පෙරවන් සම්මයි ස්වාමීන් වහන්සේ ඒ සම්බන්ධව තමයි පොඩි ගැටලුවක් මතුණා ස්වාමීන් වහන්සේ. එතකොට අර ධාරක දැන් තේරු ගන්න පුළුවන් ධම්ම සංගීතකරණේ තියෙනවා රූපය අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හට ගන්නවා, කර්ම ප්‍රත්‍යයෙන් හට ගන්නවා, ආහාර ප්‍රත්‍යයෙන් හට ගන්නවා, මහා භූත ප්‍රත්‍යයෙන් ඇති වෙනවා කියන එක. එතකොට ඒක අවිද්‍යාව ප්‍රත්‍ය, කම්ම ප්‍රත්‍ය කියන එක අතීත හේතු හැටියට නේද? අතීතයෙන් නේද වර්තමාන අවිද්‍යාව නිසා චක්කුවට එහෙම වර්තමාන අවිද්‍යාව ප්‍රත්‍යක් වෙනවද කියන එක හිතන එහෙම බලද්දි ස්වාමීන් වහන්සේ සමහර විස්තර කරන තැන්වලදී කියනවා රූපය ආශ්‍රව තියෙන ආශ්‍රූපය ආශ්‍රවයි ඒ හින්දා එතකොට මේ ආශ්‍රව නැති හිතේ රහතන් වාසික අවිද්‍යාව දුරු කරපු රහතන් වාසික රූපය හම්බ වෙන්නේ නැහැ කියන ඒ ඒ ඒ වගේ දෙයක් කොහොමද අපි දැන් ස්වාමීන් වහන්සේ භාවනා පැත්තෙන් අපිට අත්දැකීම් නැති නිසා ඒ වගේ තත්ත්වයක් එම් කියන දේ කොහොමද අපි තේරුම් ගන්න කියන ප්‍රශ්නයක්ත් තියෙනවා සමිනාස ඒක ඒ මොන වගේ තත්ත්වයක්ද කියන එක පොඩ්ඩක් අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට පැහැදිලි කරන්න පුළුවන් තේරුම් ගන්න. මෙහෙම තියෙන්නේ මෙහෙම තියෙන්නේ. දැන් මට මතක හැටියට මම ඉස්සලා කියලා කියලා දුන්නා කර්මය අපිට මේ ඇත්ත වශයෙන්ම ඇහැ හැදිලා තිබෙන්නේ මේ ජීවිතයේ කරපු කර්මයකින් නෙවෙයි. ඒක පැහැදිලි. ඔය මව්කුසට ආපු එක්කිනා මොකෝවත් ඔය ඇස් හදන කර්ම කරපු එක්කෙනෙක් නෙවෙයි. එයාත් නිකන් යආගන්න බැරුව කොහේදෝ කරපු කර්මයකට ගිහලා එතන හිර වුණේ. එතකොට මෙයාගේ ජීවිතයේ තිබෙනව ඇතුළත ඇස් හැදීමේ කර්ම ගොඩක් තිබෙනවා. ඒ ඇස් හැදීමේ කර්මය තමයි කර්මප්‍රත්‍යය. ඒ කර්මය හදන වෙලාවේ ඇහැකට කරපු ලෝභය නිසා තමයි ඒ කර්මය ඇහැක් හදන්න කර්මය සකස් කරේ. ඒක නිසා ඒ ඇහැට තණ්හාව කියන එක ඇප්ලයි වෙලා තිබෙනවා. කර්මය ඇස් හැදීම සඳහා ශක්තිය හදලා තිබෙනවා. ඒ වගේම තමයි අවිද්‍යාවත් ඒ කර්මයට උදව් කරලා තිබෙනවා කර්මය ඇහැක් හදන්ට යනකොට ඒකේ වටිනාකමක් හැටියට හරි අගයක් හැටියට හරි අති අනාගත පැතුමක් හැටියට හරි කරන්ට තණ්හාවට උදව් දීලා ඒ තණ්හාවට හේතු වෙලා අවිද්‍යාව කොටේ වහලා තියෙනවා. ඒක නිසා කර්මයේ සකස් කිරීමේදී අවිද්‍යාවයි තණ්හාවයි දෙක ඒ කර්මය කරන වෙලාවේදී හොඳයි හොඳ හදපන් හොඳට හදපන් හොඳට හදපන් කර්මේ තව ඇස් හද ඇස් වලට ආසා කරපන් ආසා කරපන් කියලා මේ අවිද්‍යාව තණ්හාවට රුකුල් දිදී රුකුල් දිදී ඇස් හදන්ට උදව් කරා. ඒක නිසා ඒ කාරණේ තමයි අවිද්‍යාව නිසා ඇස් හැදුනා කියලා කියන්නේ. තණ්හාව නිසා ඇස් හැදුනා කියලා කියන්නේ. ඒක නිසා මේ කර්මය නිසා ඇස් හැදුනා කියලා කියන්නේ. කර්මයේ ඇත්ත වශයෙන්ම අවිද්‍යාව නිසා ඇස් හැදුනා කියලා කියන්නේ කෙලින්ම නෙවෙයි. තණ්හාව නිසා ඇස හැදුනායි කියලා කියන්නේ කෙලින්ම නෙවෙයි. තණ්හාව නිසා ඇස් හදලා තියෙන්නේ කර්මයට රුකුල් දීලා. ඒක නිසා කර්මය ඇස් හදන කර්ම කරන වෙලාවේදී අතීතයේදී ඒ දෙන්න තණ්හාවයි අවිද්‍යාවයි දෙන්න කර්ම හැදීමට අතීතයෙන් උදව් කරලා තියෙන කර්මයට කර්ම හැදෙන්නේ චේතනාවට ඒක නිසා තමයි අතීත උපස්තම්බනය අතීත සපෝට් කරපු දෙන්න තමයි තණ්හාවයි අවිද්‍යාවයි. ඒ දෙන්නගේ උදව්පකාර නිසාම තණ්හාව කර්මයේ කරේ මොකද්ද? චේතනාව කර්ම හැදුවා. ඊට පස්සේ දැන් මෙහෙන් ඒ කර්මයෙන් තමයි මෙහෙට දැන් ඔය මව කුසේ ඉන්න එක්කෙනාට ඇස් හැදිලා තියෙන්නේ. හැබැයි ඒ හැස් ඇස් හැදුවේ නෙක් ඇස් හැදුවේ මෙහෙමයි. ඉස්සර වෙලා නිකන් හැදිලා ඇති වෙලා නැති වෙන්න නෙවෙයි. එයාගේ කොයිහම් කොයියම් හෝ වේවා ඇඟක ඇහැක් කොහේ හරි නළලේ හරි කටේ හරි කන පැත්තට හරි කොහේ හරි ඇහැක් හැදුවනම් ඒක එතන හැදිලා ඒ රූප කලාප ටික එහෙමම නිකන් මැකිලා ශනේකින් නැති වෙන්න නෙවෙයි අර තණ්හාව කර්මය හදලා තියෙන්නේ එතන හැදිලා ජීවිත ජීවිතාන්තයේ දක්වාම ඒ ඇඟ නරක් වෙන්නේ නැතුව පිරුම් වෙන්නේ නැතුව කුණු වෙන්නේ නැතුව තිබෙනවනේ ඒ තාක්කල් මේක රූප પરම්පරාවේ හැටියට ඒ නෑ අවිද්‍යාවට නෑකම් කියාගෙන තණ්හාවට නෑකම් කියාගෙන කර්මයට නෑකම් කියාගෙන පවතිවා කියලා නිකන් නියමයක් කරනවා වගේ තමයි ඔය මේ චක්ක ප්‍රසාද රූප ටික ඔය මව් කුසේ ඇඟේ හැදිලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ තව එකක් මේ ඇඟේ හැදිච්ච මව් කුසේ ඇඟේ හැදිච්ච ඇහැට ඉස්සර වෙලාම කර්මයෙන් හදලා දුන්නා කර්මය හැදෙන්න ඉස්සරලා තණ්හාවයි අවිද්‍යාවයි උදව් කළා තණ්හාවේ අවිද්‍යාවේ උදව්ව ලබාගෙන කර්මයෙන් හදාපු ඇඟ ඇහැ මේ අලුතෙන් හැදිච්ච ශරීරයේ ගහපු ගම මෙතන ආහාර ප්‍රත්‍යයෙන් අර කර්මයෙන් හදාපු ඇහැ පවත්වාගෙන යන්න කර්මය මෙතන උපත් මේ රුකුල් දෙනවා එයා සපෝට් කරනවා. එතකොට ආහාර ප්‍රත්‍ය ආවේ ඉස්සලා නෙවෙයි මේ මෙහි ඉඳලා ආහාර ආහාරවල ඩියුටිය බාරගන්නේ ආහාර මේ ඇහැට උදව් උපකාර කරන්න පටන් ගන්නේ මේ ඇහැ මෙහෙට ආවට පස්සේ. එතකොට මේ හතර දෙනාම තුන් දිනක් පිට පෙර ආත්මයෙන් එනවා පෙර ආත්මෙන් ආපු තුන් දෙනාට කෑම දිදී පිළි අරගෙන එයාව රැකබලා ගන්නේ ආහාර ප්‍රත්‍යය. ඒක නිසා කියනවා ආහාර නැති වුණොත් එහෙම කර්මයෙන් හැදුණයි කියලා නෑ. ඒක නැති වෙලා. ඒක නිසා කර්මයෙන් ගෙනාපු චක්කු සත්‍ය ඇහැයි ගතිය මේ පැත්තෙන් කෑම දිදී තමයි પરම්පරාවට પરම්පරාවට પરම්පරාවට ගෙනියෑම සිද්ධ කරන්නේ. එතකොට ඒ ගෙන යන්නේ මේ ඒ ගෙන යන්නේ හේතුව પરම්පරාගත කරන්නේ එක කාණ්ඩයක් ඇති වෙලා නැති වෙනකොට තව කාණ්ඩයක් ප්‍රවෘත්ති වශයෙන් ආය හට ගන්නවා. ඒ කාණ්ඩේ නැති වෙනකොට තව කාණ්ඩයක් හට ගන්නවා. මේ හැම එකටම කර්ම ශක්තියක් පිටිපස්සෙන් තල්ලු කරලා දීපු ශක්තිය තියෙනවා. ඒක නිසා එහා පැත්තෙන් හදාපු කර්මය මේ ඇඟට විසික් කරපුවාම මේකේ මේ ඇහැ හරියට මේක මේ විදිහට කියනවා නම් අපි ගලකින් ගැහුවම වතුරකට වතුරේ මතු පිටට ගලකින් ගහනවා. ඒක පැන පැන පැන පැන පැන පැන ඈතට යනවා. එහෙම නැත්නම් සමහර මේ කියන්නේ සමවෙච්ච පොළවකට බෝලයක් තල්ලු කරලා දානවා. ඒක පෙරලි පෙරලි යනවා. ආන්න ඒ වගේ තමයි මේ අලුතෙන් මව් කුසේ හටගත්ත මේ පුංචි ලදරු ඇඟේ කොතන හෝ වේවා රූප කලාපයක් පටන් පහල කරාම ඒක මරණාන්තය දක්වාම પરම්පරාව පෙරදි පෙරදි පෙරලි පෙරලි පෙරලි පෙරලි යනවා. ඒක තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක නිසා උපස්තම්බණය ආහාරය හදපු තුන් දෙනා පිටිපස්සේ අවිද්‍යා තණ්හා කර්ම ඊට පස්සේ ඒකට වෙලා තිබෙනා ඒකේ ඇති වී නැති යන එක තමයි නිබ්බති ලක්ෂණය. ඒක තමයි අහුත්වා සම්බෝධයන් හුත්වාන භවිෂති කියලා කියන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ හොඳම තේරෙන මගේ අන්තිම ප්‍රශ්නේ මම ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ අර කලින් අපි කරපු පාඩමෙතම ගිවිසුමාන කරපු එකෙත් දැන දත කියලා දුන්න ස්වාමීන් වහන්සේ ඒකේදී අර වත්තු පුරේජාතක් කියන තන චක්කායතනං චක්කු විඥානස්ස පුරේජාත පච්චේන පච්චෝ කියලා ඊට සෝතා සෝතායතන සෝත විඥානස්ස එහෙම කියන් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ අන්තිමට තියෙනවා වත්තු විපාක අභ්‍යාකතානං ක්‍රියාභ්‍යකතානං කන්දානං පුරේජාත පච්චේන පච්චෝ කියන එක මෙතන වතු කියලා මම හිතන හැටියට ස්වාමීන් වහන්සේ හදේවතු වෙන්න ඕනේ කියන එක තේරෙනවා. ආතනදී අපිට තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ පුළුවන් ස්වාමීන් වහන්සේ චක්කු සාමාන්‍ය චක්කු ద్వාරික චිත්ත විතේක නම් හතරවෙනි චිත්තක්ෂණ හතරට කලින් පහළ වුණ හිත තමයි මේ චක්කු රූපය ප්‍රසාද රූපය තමයි චක්කු විඥාණයට මේ පුරජාත ප්‍රත්‍ය වෙන්නේ කියන එක ඒක කලින් චිත්තක්ෂණ හතරකට කලින් පහළ වුණ චක්කු ප්‍රසාදය කියන එක. එහෙම මෙතන ස්වාමීන් වහන්සේ වස්තු පුරේජාත කියනකොට එතකොට හදේ වස්තු රූපය මේ හිත් වලට චිත්තක්ෂණ කීයකට කලින් ඇති වුණ වස්තු රූපයද ස්වාමීන් වහන්සේ මේ විපාක අභ්‍යය කතාන ක්‍රියාභ්‍යය කතාන කන්දානම් ප්‍රේජාත පච්චේන පච්චේන කියනකොට සාමාන්‍යයෙන් තේරුම් ගන්න වෙන්නේ ස්වාමීන් වහන්සේ. තේරුම් ගන්න. දැන් මේ ක්‍රියාභ්‍යාකත විපාක අභ්‍යාගත දෙකක් තිබෙනවා. දැන් ක්‍රියාභ්‍යාගත වලට යන්නේ මේ මනෝද්වාරික පංචද්වාරික දෙකම ක්‍රියාභ්‍යාගතයි. එතකොට ඒ දෙන්නම පහළ වෙන්නේ චක්කු ප්‍රසාදය අරමුණු කර පදනම් කරගෙන නෙවෙයි. භවංගේ පහළ වෙන්නේත් වස්තුව අදේ වස්තුව පදනම් කරගෙන ආශ්‍රය කරගෙන. එතකොට ක්‍රියාව පංචද්වාරික මනෝද්වාරික ක්‍රියාසිද්ධක පහළ වෙන්නේ වත්තුව කියන හදේ වස්තු රූපය පහළ කරගෙන එතකොට මේ දෙන්නම මේ දෙන්නාටම මේ ඒ හෘදේ වස්තු රූපයේ ඒ සමගාමීව පහළ වෙච්ච ඒ මේ චිත්ත වීතියට සමගාමීව පහළ වෙච්ච හෘදේ වස්තු රූපයක තමයි මේ දෙන්න ඉන්නේ. ඊට පස්සේ තමයි චක්කු ප්‍රසාදයට ඕක මාරු වෙන්නේ. චක්කු ප්‍රසාදයට මාරු වෙනවා ඊට පස්සේ චක්කු මේ චක්කු විඤ්ඤාණය. චක්කු විඤ්ඤාණය විතරයි පහළ වෙන්නේ ඔය මේ චක්කු ප්‍රසාදය ආධාර කරගෙන. ඒ එක්කම ඊට පස්සේ අරක මාරු වෙනවා ආයෙත් තියෙනවනේ විපාක අභ්‍යාගතයක් තියෙනවානේ සම්පටිච්චන ඊට පස්සේ සම්තින වොත්තපනේ ආයත් යනවනේ කියලා ඒවා ඔක්කොම ටික චක්කු ප්‍රසාදේ ඇරුණාට පස්සේ අනිත්‍යව ඔක්කොම පහළ වෙන්නේ මේ හෘදේ වස්තු රූපය මුල් කරගෙන ඒක නිසා තමයි වස්තු ඔය ඒකත් වස්තුවත් අභ්‍යාගතයි පුරේජාත ප්‍රත්‍යයයි අනිත් ඔය ක්‍රියා අභ්‍යාගත විපාක අභ්‍යාගතයන්ට පුරේජාත ප්‍රත්‍යයෙන් පත්‍ය වෙනවා කියලා කියන්නේ ඒ කාරණය නිසායි. තක්ෂණ කීයකට කලින් වගේද ඒ වස්තු රූපය හටගත්ත එකක් එක්කද මේ මේ මේ ඒ අභ්‍යගත සිත් සම්බන්ධ වෙන්නේ කියන එක කියන්න පුළුවන්. ඒක ඒ දැන් ඔය ඔක්කොම ටික පහළ වෙන්නේ මහත්තයා සාමාන්‍යයෙන් ආරම්භක අවස්ථාවයි. දැන් අපිට තේරෙනවා දැන් හුදේ වස්තුව ආධාර වෙන්නේ හුදේ වස්තුව ආධාර වෙන්නේ චිත්තක්ෂණ තුනකට කියන්න පුළුවන්. ඒ කියන්නේ භවංග භවංග චරණ උපච්ඡේද ඊට පස්සේ හතරවෙනි එකට එනවා පංචද්වාරාවටනේ හරි මනෝද්වාරාවජනේ හරි. ඊට පස්සේ ඊළඟට පහළ වෙනවා හතේ එකේ. පහේ කියන හයේ එකේ පහළ වෙනවා. ආන්න ඒ විදිහට තමයි ඒක සකස් වෙන්නේ. නැතුව මේ වෙන මෙහෙකකට නෙවෙයි. ඒ ඒ චිත්තක්ෂණ යනකොට මේ මෙන්න මෙහෙම නීතියක් තිබෙනවා. මේ ඔකේ සමගතියක් තිබෙනවා. සමගතියක් කියලා කියන්නේ ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන් චක්කු ප්‍රසාදයටයි ආරම්මන වර්ණ රූපයටයි ඒ වර්ණ රූපයේ පටන් ගන්න වෙලාවෙම පහළ වෙච්ච සිත්පේලියක් තමයි ඕක බාර ගන්නටයි පදනම් කර ගන්නට යන්නේ. ඒකට සමානයි හදිය වස්තුව. එතකොට චිත්තක්ෂණ 17කට සමාන වෙච්ච රූපයක් දකිනව ඒ වගේම ඒ චිත්තක්ෂණ 17කට සමාන රූපයක් පහළ වෙන වෙලාවේදී පහළ වෙච්ච වස්තුවක් ආධාර කර ගන්නවා. ප්‍රසාදයක් ආසාර කරගන්න. ඒකට සමව තමයි යන්නේ. එහෙම නැත්තම් එහෙම වෙන්නේ මේ චිත්තක්ෂණ වලට ය아가න්ට එකක් දිග වෙනවා අනිත් එක කොට වෙනවා. ඒක නිසා සම සමගතියක තමයි ඔක තියෙන්නේ. අනිත් එක තමයි දැන් මේ මේක මම මේ කල්ැතුවම කියලා තියෙනවා. දැන් අපි මේ බාහිර තිබෙනා වූ දෙයක් දකිනවා. අපි හිතමු බිත්තිය දිහා. බිත්තිය දිහා බිත්තිය බලනකොට බිත්තියේ තිබෙනවා රූප වර්ග 16ක් 17ක් විතර තියෙනවා. ඒ කියන්නේ මේ වෙලාවේ හැදෙන ඒවා තියෙනවා. හැදිලා එකක් ගියව තියෙන චිත්තක්ෂණය චිත්තක්ෂණ දෙකේ පරක් වෙච්ච ඒවා තියෙන පරණ වෙච්ච ඒවා තුනේ පරණ වෙච්ච හතරේ ඒව තියෙනවා. අපි ඇහෙන් ගන්නකොට ගන්නේ ඒ චිත්තක්ෂණ රාශියකට සම වෙච්ච ඒවායි. අපි හිතමු චිත්තක්ෂණ පහක් පරණ ඒවා නම් ඔක්කොම පහේ ඒවා ටික තමයි අපිට එකට රංචුවට පේන්නේ. ඒ පහෙන් ටිකයි, හයෙන් ටිකයි, හතෙන් ටිකයි එහෙම එහෙම නෙවෙයි. ඒක ඒක තමයි අර මේ ප්‍රසාදයේ මේ චක්කු විඥානයේ ගන්න පුළුවන් ස්වභාවය. ඒ වගේම තමයි පිහිටා තිබෙන්නේ ඒකට සමාන ගතියකින් යුක්ත වෙච්ච ටිකක. එහෙම නැති වුණොත් එහෙම වෙන්නේ එකක් දික් වෙනවා අනිත් ටික කොට වෙනවා. හෘදේ වස්තුව කියන එකත් රූප ගතියක්. ඒක නිසා ඒ රූප ගතිය ඒ රූපකය පහළ වෙන්නේ අනිත්‍යවට සමානමයි. 17 17කට පහළ 10 තමයි. රූපවල න්‍යාය ඒ න්‍යායමයි. බොම්බේ සංසේක හොඳටම තේරෙනවා. පෙරන්සාර. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස අර ජයන්ත මහත්තයත් බ්‍රුණ මහත්තයත් ඉස්සෙල්ලා අහපු ප්‍රශ්න අර අහුත්වා සම්භූතං ඒක ගැන අහපු ප්‍රශ්නය ගැන පොඩි මේ අවබෝධ කර ගැනීමක් අවශ්‍ය ස්වාමින්වහන්සේ ඒකයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. එතන ස්වාමින්වහන්සේ අපි අහලා තියෙනවා අපි ඉගෙනගෙන තියෙනවා ඔබ වහන්සේ කියපු ටික පැහැදිලි වුණා. ඒ විදිහට තමයි දරාගෙන හිටියේ. ස්වාමින්වහන්සේ මේ දැන් පටිච්ච සමුප්පාදේ වගේ පැහැදිලි කරන වෙලාවල අර ඒකාක්ෂණික පටිච්ච සමුප්පාදේ කියලා දැන් ඇහැට රූපයක් ගැටුණහම එතන ඇතිවන මේ පංච උපාදානස්කන්ධයක් ඇති වෙනවා ඇති වෙලා ඒක මනසට ගිහිල්ලා මනස නිමිත්තක් අරගෙන ඊට පස්සේ දැන් පංච උපාදානස්කන්ධයක් තියුනහම නැති වෙලා යනවා චිත්තක්ෂණ 17න් අර නිමිත්ත කරනකොටගෙන නිමිත්ත නිසා ආපහු ඇහැක් ඇහැක් උපද්දලා බලන්න විදිහට මෙහිතෙන් ඇති කරනවා කියලා අන්න ඒ විදිහට අදහසක් එක මම තේරුම් ගත්ත විදිහ වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ එහෙම කරන එහෙම ඒ ක්‍රියාවලියේදී ඒක කියන්න පුළුවන් දැන් ඇහෙන් බලන වෙලාවේ මේ කන නාසය දිවකය ඒවා ඇක්ටිව් නෑ ඒවා මැරිලා වගේ එතකොට දැන් රූප අරමුණක් ඇහැට ගැටුනහමයි ඇහැ ක්‍රියාත්මක වෙන්නේ ඒ අදහස තියෙනවද අහුත්වා සම්බූතං කියන එක තන කියලා ස්වාමින්වහන්ස කරුණා කළා පාද නමස්කාර පූර්වකව පැහැදිලි කරලා දෙන්න ස්වාමින්වහන්ස මනාවිලා සිටිනවා. එහෙම කතාවක් අහුත්වා සම්භූතං කියන එක ඉස්සෙල්ලා මේ අහුත්වා සම්භූතං කියලා කියන්නේ නැත් ඉස්සෙල්ලා තිබිලා නැතුව පහළ වෙනවා කියන එකයි. හුත්වාන භවිෂ්‍යති කියලා කියන්නේ තිබිලා නොපවතිනවා කියන එකයි. ඕක ඇවිල්ලා ඇතිවීම නැතිවීම කියන එක තමයි කියන්නේ. ඔය ඔය ඔය කියපේක ඇවිල්ලා දැන් මේ සමහර ඒවා ගලපන්න බැරි දැන් මේ චක්කු ප්‍රසාදයෙන් ගන්නේ චක්කු ප්‍රසාදයෙන් ගන්නේ ඡායා මාත්‍රය විතර ඒක ගිය ගමම ඒ හරහාම ගිහිල්ලා කෙලීම ලෑන් කරන්නේ වද්දගන්නේ හෘදී වස්තු හරහා ඇතිවෙන්නා වූ හිතක දෙවෙනි සම්පටිච්ඡන සිතට යනකොට සම්පටිච්චන සිත ඊට පස්සේ චක්කු මේ විඥාණයෙන් අරගෙන දීපු එක තමයි සම්පටිච්චන සිත බාරගන්නේ හැබැයි සම්පටිච්චන සිත තව දුරටත් ඇහැගාව නැහැ. ඒක ඇවිල්ලා වස්තුව ගාව මේ හුදේ වස්තුවට ඇතුළට සම්බන්ධ වෙනවා. සම්තිරණ යනකොටත් ඒ පැත්තට යනවා. ඊළඟට වොත්තපේන යනකොටත් ඇතුළට වැඩ කරන්නේ. එතකොට චක්කු ප්‍රසාදයෙන් ගහලා දීපු චක්කු ප්‍රසාදය හරහා චක්කු විඥාණයෙන් අරගෙන ගහලා දීපු එක තමයි ඇතුළත ගිහිල්ලා මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි න්‍යාය. ඒක තමයි මේ අභිධර්ම විස්තරයට අනුව ක්‍රියාත්මක වෙන දේ. ඒ ඒ එහෙම වුණත් චක්කු ප්‍රසාදය කියන එක අහුත්වා සම්භූතං චක්කු අහුත්වා සම්භූතං කියන එක ගත්තන් පස්සේ චක්කු ප්‍රසාදය චිත්තක්ෂණ කීපයකට කලින් නැතිව තිබිලා ඊට පස්සේ ඇති වෙලා නැති වෙලා ගියා ඒක චිත්තක්ෂණයක් ගත්තොත් එහෙම ක්‍රියාත්මක වෙන අවස්ථාව හරියටම චක්කු විඥානයේ ක්‍රියාත්මක වෙන අවස්ථාව ගත්තත් ඒත් ඇතිව නැතුව තිබිලා ඇති වුණා ඇති වෙලා නැති වෙලා ගියා අර අනිත් එක කොහෙවත් එහෙම දැකලා නැහැ තවත් මොන හරි තියෙනවනම් අහන්න පුළුවන් ස්වාමීන් වහන්සේ එතකොට ඒ ඒ ඒ ක්‍රියාවලිය සිදු වෙන බව නොදන්නා විද්‍යාව කියන එක එතෙන්ට ගැලපෙන්නේ නැහැ කියලයි මේ මෙයා කරන් පෙර ජීවිතේදී ඇතිවෙච්ච විද්‍යාව නිසා කර්මෙන් හටගත්තු හැක් විදිහට තමයි හිතන්න ඕනේ ස්වාමීන් වහන්සේ. එහෙම කරන එක හරියද? ඇත්තටම ඇහැ හැදිලා තියෙන්නේ කොහොමද කියලා බැලුවොත් බලන ක්‍රම දෙකක් තිබෙනවා. ඒ බලන ක්‍රම දෙක තමයි අවිද්‍යාව ගැන හිතන්නේත් නැතුව තණ්හාව ගැන අත ගහන්නෙත් නැතුව කර්ම ගැන අත ගහන්නෙත් නැතුව ආහාර කතාවක් පටලවා ගන්නෙත් නැතුව නිකන් මේ ඇහැ දිහා බලාගෙන හිටියා. ඇහි ඇති වෙනවා නැති වෙනවා ඒකට කියනවා මේෂණයේ ඒ ඇහැ ඇති වෙලා නැති වෙලා ඇති වෙලා නැති වෙලා යන සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම ලක්ෂණ ගුණය නැතිවීම ගුණය දකිනවා. ඒකත් ඇතිවීම නැතිවීම දැකීම තමයි. බොහෝ අය ඔය වැඩසටහන තමයි කරන්නේ. බොහෝ අය ඇතිවීම නැතිවීම දකිනවා තිබුණ නැති වුණා තිබුණ නැති වුණා තිබුණ නැති වුණා කියලා දකිනවා. ඒ ඇවිල්ලා ඒ ක්ෂණයට හෝ ඒ වෙලාවේ සන්තතියකට හෝ ඒ දවස ඇතුළත ඒ මොහොත මොහොත විනාඩි විනාඩි හරි ගලපලා බැලීම තමයි ඔය කරන්නේ. ඕකත් අනිත්‍ය වශයෙන් නිබ්බති ලක්ෂණය ඒව විපරිණාම ලක්ෂණේ බැරිව. අනිත් එක මේ අනිත් කාරණේ තමයි අනි ඇතිවීම නැතිවීම තව විදිහකට බලනවා ඒ තමයි අවිද්‍යාව නිසා හටගත්තයි ඇහැ අවිද්‍යාවේ නිසා තිබෙන්නා වූ අවිද්‍යාවෙන් තණ්හාවෙන් කර්මයෙන් හදපු අවිද්‍යා සන්නා කර්ම પરම්පරාවක එකතුවකින් මෙන්න මේ ඒක ඇති වුණා මේක නැති වුණා. එහෙම බලන්නේ ප්‍රත්‍ය ගලපලා බැලීමයි. ඒකට කියනවා මේ ප්‍රත්‍ය ඇතිවීම නිසා මේක ඇති වුණයි කියලා. ඒ කියන්නේ ඒ වෙලාවේ ඇති වෙන අවිද්‍යාව නෙවෙයි. මේකට ඒ වෙලාවේ ඇති වෙන අවිද්‍යාව ගලපලා ඇති වුණා කියන එක නෙවෙයි. ඒක ඒ වෙලාවේ අවිද්‍යාව තිබුණත් අපි හිතමු නුවණින්ම බලනවයි කියලා. නුවණින් ඒ මොහොතේ නුවණින් බැලුවත් අවිද්‍යාවෙන් බැලුවත් ඒ බලන වෙලාවට ඇහක් තියෙනවනේ ඒ ඇහැ හැදිලා තියෙන්නේ ඊට කලින් ඇහැ හදන අවිද්‍යා තණ්හා කර්ම හේතුව නිසා ඒක නිසා ඔය ඇතිවීම නැතිවම හේතු සමුදාය නිසා පත්‍යුප්පන්න මේ ඇහැ බලනවා හේතු සමුදාය වැටීම නිසා ඒ වගේ නැතිවීම බලනවා ක්‍රම දෙකකට බලනවා එකක් තමයි ප්‍රත්‍ය ඇතිවීමෙන් ඇහැ හැදුනයි කියලා බලනවා ප්‍රත්‍ය නැතිවීමෙන් ඇහැ නැති වුණා එහෙම නැත්නම් ලක්ෂණ වශයෙන් ඇතිවීමේ ලක්ෂණයෙන් ඇත් ලක්ෂණය නිසා මේක ඇහැ හැදුනා නැතිවීමේ ලක්ෂණ නිසා නැහැ නැති වුණා කියලා දකින. ওই දෙකම අනිත්‍ය අනිත්‍ය ඒවත් ඇතිවීම නැතිවීම බලන ක්‍රම දෙකක්. බොහොම පිං ස්වාමීන් වහන්සේ තේරුණා. හොඳයි එහෙනම් අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරමු නේද? හොඳයි ස්වාමීන් වහන්සේ හොඳමයි ඒක කාල වේලාව ගත වෙන නිසා ස්වාමීන් වහන්සේ එහෙමනම් අද දවසේ අප වෙනුවෙන් කාලය වෙහෙස නොබලා මේ ආකාරයෙන් සම්බන්ධ වී අපිට ධර්ම කරුණු කියා දීම පිළිබඳව ස්වාමීන් වහන්සේ සවන ස්ථිතිල් සෙවන් වෙනුත් සියලු කල්යන මිත්‍රයන් වෙනුනොත් ඔබ වහන්සේට ඉතාමත්ම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. එහෙමනම් ස්වාමීන් වහන්සේ අද දවසේ අපි සාකච්ඡාව මේ අවසන් කරමු. ලබන සතියේ සුපුරුදු පරිදි ඔබ වහන්සේ අප හා සම්බන්ධ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. දැන් හැම දිනාටම තෙරුවන් සරණයි යහපතක් වේවා. අදත් අපි මේ කාලය අරගෙන ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා වදාළ ධර්ම කාණ්ඩයක් අරගෙන අපේ හිත යමා මානසිකාර වශයෙන් හිත විහිදුවා බලන්ට කාලය ගත්තා. මේ තුළින් ධර්මය ඇහිීමෙන්, හිතීමෙන්, මෙනෙහි කිරීමෙන් විශාල කුසල ශක්තියක්, ධර්ම ශක්තියක්, නාම ධර්ම ශක්තියක් උපදවා ගත්තා. ඉතින් මේ කුසල ධර්මයන්ගේ බලයෙන් ශක්තියෙන් සෑම දිනාටම සැනසෙල්ලක් වේවා. ඉතින් මේ උතුම් ධර්ම මාර්ගය පුරුදු කරන්ට සෑම දිනාටම නිදුක් නිරෝගී භාවයේ සැලසේවා මේ ධර්ම මණ්ඩලය සකස් කරගෙන දීර්ඝ කාලයක් තිස්සේ මේ කටයුතු කරගෙන යන්නා වූ ඉතින් මේ පින්වත් ලලිත් අදුවත් මහත්මයාටත් ඒ වගේම ඒ පවුලේ සෑම දෙනාටමත් නිදුක් නිරෝගී භාවයේ සැනසෙල්ල දහම් සැනසෙල්ල ඇති වේවා ආධ්‍යාත්මික ගුණ ශක්තිය දියුණු වේවා කුසල ධර්මයන් වඩාගෙන නිවනින් සැනසෙන්නට ලැබේවා සම්බන්ධී කරන කටයුතු කරාව ජයන්ත මහත්මයාටත් ප්‍රශ්නය සූපින්වත් මහත්මාත්මින් සෑම දිනාටමත් මේ උතුම් ධර්මයේ ආනුභාව බලයෙන් තුරුනාසතු ගුණ බලයෙන් සුවසේ මේ වගේ දහම් වැඩසටහන් දිගට පවත්වාගෙන අනිත් අයටත් පිහිට වෙලා තමනුත් පිහිටක් හදාගෙන සංසාර දුකින් මිදෙන අමා මහ නිවනින් සැනසෙන්නට ලැබේවා නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් මේ පින් හේතුපනිශ්‍රේ වේවා කියලා මෛත්‍රියෙන් පින් දෙමින් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු Sariputta Satuta Deransarne Savinansa. I'm in the National